තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සංසාර ගමන තුළ ජීවිතයේ හමුවීම් ඒ තරම්ම දුර්ලභ නැහැ. නමුත් මේ සංසාර ගමන තුළ ශ්‍රී සද්ධර්මය අසන්ට ලැබීම දුර්ලභ වූ කාරණාවක්. දුර්ලභ මිනිසත් බවක් ලද අප අපේ ජීවිතය තුළ වටිනාම කියන ඒ සවන් දීම ඒ සවන් දීම තුළින් අපේ ජීවිතයට අවබෝධය අවබෝධය තුළින් නිවී සැනසීම කාරණාව අපේ ජීවිත වෙත ළඟා කරගෙන මෙන් සිටිනවා. බෞද්ධ රූපවාහිනිය බෞද්ධ ගුවන්විදුලිය ඔබේ ජීවිතයට ඒ සද්ධර්ම ආමන්ත්‍රණය ඉටු කරන්නේ ඔබේ ජීවිත දවසින් දවස වටිනාකමින් පොහොසත් කරන්නටයි. ඒ අරමුමින් බිට වසරකටත් එහා ගිය කාලයක සිට ආරම්භ කරන්නට යෙදුණු සතර සතිපට්ඨාන දේශනාව ඇසුරින් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාව මෙතරත් එතරත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු ඒ වගේම අවධානයට ලක්වුණු සහ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතවලට බද්ධ කරගත්ත ධර්ම දේශනා මාලාවක් බවට පත් වුණා. පුරා වසරකටත් එහා ගිය කාලයක් පෝජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ නිකවරටිය ප්‍රදේශයේ සිට මේ කොළඹ පුරවරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජගිරිය ජයශ්‍රේකරාරාම විහාරස්ථානයට වැඩම කරලා මේ උතුම් වූ සතිපට්ඨාන දේශනාව අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සිදු කරන්නට යෙදුණා. අද ඒ සතිපට්ඨාන දේශනාව පටිගත කිරීම සිදු කරන අවසාන දවස. ඊටම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අද අපි පිළිගනිමු පූජනීය කෝරළයාගම සරණතිස්ස අපේ ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු අවසරයි අපේ හාමුදුරනේ. එලෙසින්ම බෞද්ධ මාධ්‍යජාලයට ලබැඳිව බෙධර්ම සංවේදන කාර්ය වෙනුවෙන් අරිහත් දර්ශයේ ධර්මෙන් විශාල කාර්යභාරයකට උරදෙන රුවන්වැල්ල ප්‍රදේශයේ සිට කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ පමණක් නොවේ ලංකාවේ කොතැනක ධර්මදේශනාවක් තිබුණත් වැඩම කරන්නට දෙන අපේ පෝජනීය ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේත් අද මේ විශේෂ අවස්ථාවක් නිසා මේ පරිශ්‍රයට වැඩම කරන්නට දුනා. අපි උන්වහන්සේත් ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව මේ මොහොතේදී පිළිගනු ලබනවා. සාදු සාදු සාදු අවසරයි අපේ හාමුදුරුවනේ. පින්වත් දරුවන් මේ ලෝකයේට රටට සමාජයට වාසනාවක්. ඒ වගේම ඒ දරුවන් මේ ලෝකයට බිහි කරන දෙමෝපියන් එලෙසින්ම මේ සමාජයට වාසනාවක්. පූජනීය කෝරළයාගම සන්නතිස්ස ස්වාමීන් වහන්සේට ජන්මලාභය ලබා දුන් ආදරණීය මෞතුමියන් පියතුමන් එලෙසින්ම වාසනාවන්තයි පින්වන්තයි ඒ පියතුමන් ප්‍රධානව බොහෝ පිරිසක් අද මේ පරිශ්‍රයේ සදහම් අසනවා එවැගේම අද මුළු මහත් ලෝකයේටම ධර්මයෙන් පිපාසිත සමාජයේද ඒ ධර්මයේ සංහිඳියාව තුළින් ජීවිතේ ජය ගන්නට මඟ කියා දෙන්නේ මේ පින්කම වෙනුවෙන් පුරා වසරකටත් එහා ගිය කාලයක් නොකඩවා මේ විකාශය සිදු කරන්නට වගේම මේ පරිශ්‍රයට පැමිණෙන හැමදෙනාටම සුව පහසුව සදහම් අසන්න මේ කටයුත්ත සඳහා දායකත්වයගෙන කටයුතු කළේ. කොළඹාට රාජගිරිය පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය එවැගේම ඒ ආදරණීය දරුවන් තිදෙනා ෂෙනුකී විජේරත්න එවැගේම නිශිත් විජේරත්න ෂෙවින් තෙනුක විජේරත්න කියන පුතුණුවන් ඇතුළු ඒ සියලු දෙනා ඥාතිහිත මිත්‍රාදීන් සමගින් විශාල කාර්යභාරයක් ඉටු කළා. එවැගේම තමයි මේ පරිශ්‍රය නිර්මාණය වන්නේ පින්වත් සුදත් තෙන්නකෝන් මැතිතුමන් පින්වත් සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණියගේ ඒ පවුලේ සියලු දෙනාගේ දායකත්වය ඇතිව බොහෝ පිරිසක් ඒ වටා රැස් වෙමින් මේ පින්කම සිදු කර ගන්නට යෙදුණා. ආව ගිය බොහෝ දෙනෙක් මේ පැමිණි ජනතාව වෙනුවෙන් පෑන් පොදක් හෝ ලබා දෙන්නට විශාල දායකත්වයක් ගැන කටයුතු කළා. ඒ හැමදෙනාමත් අපි සිහිපත් කරන්නේ කෘතවේදීත්ව පූර්වකව. අදත් මේ අවසාන පටිගත කිරීම යෙදෙන දවසේ අපේ දීපලාල් විජයරත්න මැතිතුමන්ගෙත් ඉමාලි ප්‍රියංජලා විජයරත්න මැතිණියගෙත් ආදරණීය පුංචි පුදුණුවන් ෂෙවින් තෙනුක විජයරත්න පුදුණුවන්ගේ 13 වෙනි ජන්මදිනය යෙදෙන දවසත් ඉතින් ඒ ආදරණීය පුතුණුවන්ට සහෝදරයාට නිදුක් නිරෝගී දිනයක් වේවා අනාගතයේ ජය වේවායි කියන ප්‍රාර්ථනාව ඇතිවයි අද මේ ධර්ම දේශනාව ඔහුට සෙත් ප්‍රාර්ථනා සිදු කිරීම අරමුණින් අපි සංවිධානය කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා පුෂ්ප පූජාවන් සිදු කරන්නට යෙදුණා. ඒ පවුලේ පිරිස, ඒ වගේම දේශකයන් වහන්සේට දහත් වටේ පිළිගන්වා ආරාධනා කරන්නට යෙදුණා. විශේෂ පුණ්‍යානුමෝදනාවන් මේ ධර්ම දේශනාව අවසානයේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාමත් සිහිපත් කරගෙන අපි සදහම් අසන්නට සූදානම් වන මේ මොහොතේ ඊට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි සාධුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු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 දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස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 තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානච දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය රාජගිරිය ජයශේකර ආරාමාධිපති අනුනායක අවසරයි රජවත්තේ වප්ප ස්වාමින් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක ධර්මදේශනාවේ දායකත්වයේ දරණ දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලී ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඒ වගේම ෂෙවින් පුතණුවන් සහ නිශිත් විජේරත්න පුතණුවන් ඇතුළුව සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණිච්ච සදහැවත් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ මේ උතුම් වූ සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනාව දේශනා මාලාවක් හැටියට සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන මේ ධර්ම දේශනා 101ක් මේ අද පවත්වන්න සූදානම් වෙන්නේ 101 වෙනි දේශනාව. 101ක් දේශනා කරවමින් සද්ධර්ම දානමය කුසලයේ අප්‍රමාණව රැස් කර ගනිමින් විශාල පිරිසකට මහත් අනුග්‍රහයක් ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසක් ධර්ම මාර්ගයට යොමු කරවමින් ධර්මයේ පැහැදිලි කරලා දෙමින් ඒ අයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව උදා කරලා දෙමින් සියලු දෙනාට සත්පුරුෂයෙක් වෙමින් මේ සත්පුරුෂ පින්වත් පිරිස කටයුතු කරන්නට යෙදුනා. එමනම් මේ දේශනා මාලාවේ අන්තිම ධර්ම දේශනාව තමයි මේ පටිගත කරන්න සූදානම් වෙන්නේ. මේ ධර්ම දේශනා මාලාව ආරම්භ කරන වෙලාවේ ධර්ම දේශනා මාලාවේ නමක් අපි සිහිපත් කළා දේශනා මාලාව වෙනුවෙන් සිහියෙන් අරමුණ දෙස බලා සිටීම තමයි අපි මේ නම විග්‍රහ කරන්නට යෙදුනේ. අරමුණ දෙස සිහියෙන් බලා සිටීම. එමනම් සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන භාවනාව පිළිබඳව විශේෂ උපදේශ අන්තර්ගත කර්මස්ථාන සාකච්ඡා කරමින් අපි මේ ධර්ම දේශනා මාලාව සිදු කරන්නට යෙදුනේ. පින්නතුනි අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාව උපදවාගෙන ආනාපාන සති භාවනාව අපි සිදු කරන්නේ කොහොමද කියන කාරණාවට මූලික කරුණු කීපයක් මේ පැය තුල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එමනම් මේ ධර්මදේශනා මාලාව ආරම්භ කරන දවසේම ධම්ම නිසාමන ධර්මදේශනා මාලාව ආරම්භ කෙරෙන දවසේම අපි ඉස්සරලාම සාකච්ඡා කළේ මේ බුද්ධ සංඥාව කියලා දේශනා කීපයක්. ඒ කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානයි කියන කාරණාව හරියටම තහවුරු කරලා තමයි අපි මේ දේශනා මාලාව පටන් ගත්තේ. ඒක බුදුරජාණන් වහන්සේම තමයි අපිට දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ තාම පිරිණුවම් පාලා නැහැ කියලා. ඒ කාරණාව අපි එදත් සිහිපත් කළා. දීඝ නිකායේ දෙවනි පොතේ 242 වෙනි පිටුවේ මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාව ආරම්භ වෙන තැන භාග්‍යතුන් වහන්සේගේ අන්තිම වචනය කියන තැන තමයි මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට උපදේශ දෙකක් දීලා තියෙනවා. ඒ උපදේශ දෙකේ පළවෙනි උපදේශය තමයි භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානයි කියලා භාග්‍යතුන් වහන්සේම ලබා දෙන උපදේශය. ඒ උපදේශයේ සඳහන් කරලා තියෙනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒවමස්ස. ආනන්ද නුඹලාට මෙහෙම හිතෙන්න පුළුවන්. එහෙම සඳහන් කළේ භික්ෂූන් වහන්සේලාට විතරක් නෙමෙයි. වර්තමානයේ වෙනකොටත් අනාගතයේත් පහළ වෙන ගිහි පැවිදි සියලු දෙනාටම මෙහෙම හිතෙන්න පුළුවන්. සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස. අතීත සත්තුකම් පාවචනං. අපගේ මේ පෙළවදන් දේශනා කළ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා. ඒ කියන්නේ පිරිනිවන් පෑවා. නත්තිකෝ නත්ති නොසත්තා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැන් දැන් නෑ කියලා හිතෙන්න පුළුවන්. මේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රීමුක ධාතුවේමයි මේ උපදේශය ලැබලා දීලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේමයි. නකෝපනේතං ආනන්ද ඒවන් දක්ටබ්බං ආනන්ද මෙය මෙසේ නොදැකිය යුතුයි ඒ කියන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා කල්පනා නොකළ යුතුයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ මේක තමයි එතන ලබලා දෙන පළවෙනි උපදේශය ඒ නිසා මේ පළවෙනි උපදේශය අපිට දෙවෙනි උපදේශයට වඩා බොහොම වටිනවා එහෙනම් භාග්‍යතුන් වහන්සේ තාම ජීවමානයි කියන සංඥාවේ පිහිටලාම අපි මේ කාර්යයට එළඹිය යුතුයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැතිනම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපි කරන මේ සියලුම පූජාවල් નિરර්ථක වූ පූජාවල් බවට පත් වෙනවා. අර්ථයක් නැති දේවල්. නමුත් එතකොට අපි මේ තරම් පූජාවල් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ජීවමානයි කියන සංඥාව අපි ගාව තවම තියෙන නිසා. එමනම් ඒකක්වත් નિરර්ථක පූජාවක් බවට පත් වෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ නැති නිසා උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න අවශ්‍ය නැහැ. පුද පූජාවල් පවත්වන්න ඕනේ නැහැ කියලා කල්පනා කරන කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් සැබෑම භාග්‍යතුන් වහන්සේගේම උපදේශයේ මේ විදිහට පිළිපදින අපිට භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා අමතක කරලා දාන්න කොහොමත් කොහොමවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට මේ අනන්ත සංසාරේ පුරාම අපි මහ ණයක් තියෙනවා. අනන්ත ණයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට තියෙන ණය රහතන් වහන්සේ නමකටවත් ගෙවලා ඉවර කරන්න බෑ. රහතන් වහන්සේ මේ ලෝකේ වෙන කාටවත් ණය නෑ. හැබැයි උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේට ණයයි. මේ ලෝකේ කාටවත් ණය නැති උතුමාණන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ණය නෑ. අන් සියලුම සත්වයා උන්වහන්සේට උන්වහන්සේට ණයයි. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් එදත් අදත් අපි කොයිතරම් පූජාවන් පැවැත්වුවත් දැන් නම් ඇති කියලා කියන්න පුළුවන් කමක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ ණය ගෙවෙන්නෙත් නැහැ අපිට ඒක ගෙවන්න ප්‍රතිඋපකරන්න ප්‍රතිඋපකාර කරන්න පුළුවන්කමකුත් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම අපිට පිහිට වුණා. භාග්‍යතුන් වහන්සේ ඒ තරම්ම අපිට අනුකම්පා කළා. ඒ තරම්ම උන්වහන්සේ අපි වෙනුවෙන් සංසාරේ දුක් විඳා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක්. ඒක උන්වහන්සේ බුද්ධත්වයේ හොයාගෙන හෝ සසරින් එතර වීම හොයාගෙන ආපු ගමන. නමුත් මහා කල්ප අසංඛ්‍ය 16යි ලක්ෂ එකක් ගත වෙනකොට නැත්නම් මහා කල්ප අසංඛ්‍ය 16ක් ඉවර වෙනකොට දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගන්නකොට දීපංකර බුදුරජාණන් වහන්සේ බණපද දෙකක් දේශනා කළා නම් සුමේද තාපසතුමා රහත් වෙනවා. ඒ මොහොත අතහැරපු එකයි මෙතන තියෙන පුදුමේ. තිරිසන් ලෝකේ දුක දැක්කා. අපායවල වල දුක දැක්කා. പ്രേත ලෝකවල අසුර ලෝකවල දුක දන්නවා. ඒ සියලුම දුක් අවබෝධ කරගෙන ඒ සියලුම දුක් සංසාරේ විඳිමින් මේ ආපු උත්තමයන් වහන්සේ බණපද දෙකකින් සම්පූර්ණයෙන් සංසාර හිරගෙදරින් සමුගන්න තියෙනකොට ඒ කාරණාව මගහැරවලා තවත් මහා කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂ එකක් මේ සංසාර දුගතියට බැහැගත්තා කියලා කියන්නේ එහෙනම් තනියම සැනසෙන්න නෙමෙයි. තනියම සැනසෙන්න නම් මෙතන අවස්ථාව තිබුණා. එහෙනම් මේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකම අපිව සංසාරයෙන් එතර කරන්න. කෙනෙක් හිතන්න පුළුවන් නෑ ඒ බුද්ධත්වයේ සඳහා කියලා. බුද්ධත්වයේ ලබලා තමයි සියලු සත්වයා මෙතර කරන්න පුළුවන් වෙන්නේ. සියලු සත්වයාම සසරින් එතර මුදවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි බුද්ධත්වයට වෑයම් කළේ. බුද්ධත්වයට වෑයම් කළේ අපිව සසරින් මුදව ගන්න ඕන නිසා. එහෙමනම් එහෙම කැපකිරීම කරපු අය වෙන වෙන සංසාරේ නෑ. මේ ලෝකේ ජීවත් වෙන එක පුද්ගලයෙක් වෙනුවෙන් උන්වහන්සේ හිස දන් දුන්නද කී පාරක් කියන කාරණාව එක්කෙනෙකුටවත් ගණන් කරලා ඉවර කරන්න බෑ මං වෙනුවෙන් උන්වහන්සේ මෙන්න මෙච්චරක් හිස දන් දීලා තියෙනවා කියලා. එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. මම වෙනුවෙන් ඇස් දුන්නේ මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න පුළුවන් කමක් නැහැ. මං වෙනුවෙන් ලේ දුන්නේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. මං වෙනුවෙන් මුළු ජීවිතේම පරිත්‍යාග කෙරුවේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. එහෙමනම් හැම සත්වයක් පිළිබඳවම ඒ කියන්නේ ඇහැට පේන නොපෙනෙන සියලුම සත්වයන් පිළිබඳව උන්වහන්සේ කැපකිරීම ඒ තරමටම කරලා තියෙනවා. ඒ නිසා අපි මේ දේශනාව ආරම්භ කරන වෙලාවෙම මේ ජීවමාන බුද්ධ සංඥාව කියන කාරණාව ඉතා දීර්ඝ විදිහට සාකච්ඡා කළා. තෙරුවන් සරණ යනවා කියන කාරණාව සුවිශේෂීවම සාකච්ඡා කළා. හරියටම තුනුරුවන් සරණ යන්නේ කොහොමද? තුනුරුවන් සරණ ගියාම ලැබෙන විපාක මොනවද? මේ සියලුම කාරණා අපි මේ දේශනාව ඇතුලේ සාකච්ඡා කරලා තියෙනවා. දේශනා 100ක් සම්පූර්ණ කරන වෙලාවේ සම්පූර්ණයෙන්ම සතිපට්ඨානයේ විතරක්ම සාකච්ඡා කළා නෙමෙයි ධර්ම සාගරයක් විදිහට තවත් බොහෝ සූත්‍ර වලින් කරුණුකාරණා අරගෙන ජීවිතේ පෝෂත් කරගන්න අවශ්‍ය නොඑක් ආකාරයේ දහම් කාරණා සාකච්ඡා කරන්නට යෙදුන මේ දේශනාව ඇතුලේ භාවනාව ගැන විතරක් සාකච්ඡා කළා නෙවෙයි ඒ නිසා සපරිපූර්ණ ධර්ම ඥානයක් මේ සියලුම දෙනාට ලබලා දෙන්නේ විජේරත්න මැතිතුමා සහ විජේරත්න මැතිණිය විසින් සත්පුරුෂ වෙලා කටයුතු සංවිධානය කරලා තිබුණා. එහෙනම් ඒ නිසා ඔබ ලබාගත් වාග්ය මෙච්චරයි මෙපමණයි කියලා සීමාවක් කරලා දක්වන්න බැරි අසීමාන්තික වාග්යක්. එහෙනම් පින්නතුනි ආනාපාන සති භාවනාව සංසාරේ නිමා කරපු භාවනාව. එහෙනම් මේ බුද්ධ ශාසනය උගන්වා වදාළ ශ්‍රේෂ්ඨතම භාවනා කර්මස්ථානය. සියලුම භාවනා කර්මස්ථානයන්හි මූලස්ථානයේ අරගන්නා වූ භාවනාව මේ ආනාපාන සති භාවනාවයි. එමනම් ඒ උතුම්ම භාවනා ක්‍රමය තමයි මේ දේශනා 100ක් පුරාවට මේ සියලු දෙනා වෙනුවෙන් දානය කරන්න කටයුතු කළේ. එමනම් මේ භාවනාව හරියටම වාග්යතුන් වහන්සේ සරණ ගිහිල්ලා එහෙම නැත්නම් තෙරුවන් සරණ ගිහිල්ලා සිල් මත පිහිටලා කළ යුතු භාවනාවක් කියන කාරණාව අපි සාකච්ඡා කරන්න යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු හැටියට සියලුම සත්වයාගේ සංසාරය සියුම් කරලා සියුම් කරලා කෙටි කරලා කෙටි කරලා කෙටි කරලා අරගෙන යම් තැනක දැක්කුවොත් මේ මේ සංසාර ගමන මේ සසර ජීවිතයේ තියෙන්නේ මෙන්න මෙතනයි කියලා පෙන්වන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒක අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොතනද අපේ සංසාරේ තියෙන්නේ කියලා. සසර ඇති වෙන්නේත් සසර නැති වෙන්නේත් කොතනින්ද කියලා. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි මෙන්න මේ නාස්පුඩුවේ අග එහෙම නැත්නම් අපි හිතන හැටියට නාසයේ මුල මෙතන තමයි සංසාරය ඇති වෙන්නේ මෙතනින් තමයි සංසාරය නැති වෙන්නේ එහෙමනම් මේ භාවනාව නාසිකාග්‍රයත් එක්ක සිදු කරන භාවනාවක් ආස්වාස ප්‍රාස්වාස හුලං රැල්ලක් එක්ක කරන භාවනාවක් කෙනෙකුට හිතෙන්න පුළුවන් හුලං රැල්ලකින් කොහොමද සසර ඇති වෙන්නේ කියලා. හුලං රැල්ලකින් කොහොමද සසර නැති වෙන්නේ කියලා. ඒක භාග්‍යතුන් වහන්සේම දැකපු ආශ්චර්යයක්. මේ හුලං රැල්ලෙන් සසර ඇති කරනවා කියලා කියන්නේ මේ ජීවිතේ පවත්වන්නේ මේ ආස්වාසේ ප්‍රාස්වාසය නිසා. යම් දවසක ඒක නැති වුණොත් එදාට මේ සංසාර ගමනේ එක නවාතැම්පලකින් අපි නික්ම යනවා. ඒ ආස්ප්‍රාස් ප්‍රාස්වාස නතර වෙච්ච දවසකදී මේ ලෝකේ කෙනෙකුට තණ්හාවක් තියෙනවා නම් වැඩියෙන්ම වැඩිම තණ්හාවක් තියෙන්නේ ජීවිතය සම්බන්ධයෙන්. ඒ තණ්හාව කොච්චරද කියන කාරණාව හොඳටම හොයාගන්න පුළුවන් මේ මොහොතේ ආස්වාස ප්‍රාස්වාස කරන එක ඔබ නතර කළොත්. ආස්වාස ප්‍රාස්වාස නොකර නතර කළොත් විනාඩියක් හමාරක් යනකොට ඔබේ කය තුල ඇති වෙන්න පටන් ගන්න වේදනාව ඒක ඔබට දරන්න බැරි වේදනාවක් බවට පත් වෙනවා. ඒ නිසා හිත ඇතුලේ විශාල තණ්හාවක් මෝදු වෙන්න පටන් ගන්නවා ආස්වාස කරන්න ආස්වාස කරන්න ආස්වාස කරන්න කියලා. එහෙම නැත්නම් ආස්වාස කරලා නම් නතර කරගත්තේ ওই හුස්ම රැල්ල පිට කරන්න පිට කරන්න පිට කරන්න කියලා පුදුම තණ්හාවක් තණ්හාවක් ඇති කරනවා. ඔය තණ්හාව තරම් තණ්හාවක් මේ ජීවිතේ වෙන කොහෙන්වත් අපිට ඇති වෙන්නේ ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ජීවිතේ පවතින්නේ මේ හුලං රැල්ලත් එක්ක. සදහටම සංසාරේ මේ කාරණාව නතර කරපු දවසට සදහටම සසර ගමන නතර වෙච්ච දවස දවස බවට පත් වෙනවා. එහෙමනම් අපේ සසර ඉපදීමත් නැතිවීමත් මේ නාසිකාග්‍රය මුල තියෙන නිසා සංසාරය උතනින් පටන් ගන්නවා කියලාම දේශනා කරන්න පුළුවන්. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව හරියටම සම්පූර්ණ කරන්න. බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව නිමා කරලා උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් සම්මා සම්බුද්ධත්වයේ ලබන බව සිහින පහක් දැකලා කරුණු කාරණා දැනගෙන නේරංජනා නදිය ගාවට වැඩම කරලා නේරංජනා නදියෙන් පැම් පහසු වෙලා නේරංජනා නදිය එහා පැත්තට වඩිනකොට සොත්තිය කියන බමුණ දුන්න කුසතන මිටි අටත් අරගෙන බෝධි මූලයට වැඩම කළා. ගයාවේ වැලි තලාවේ බෝධින් වහන්සේ 50 ශ්‍රේණක් පුසයි. හරියට ස්වර්ණ පීඨයක හිටවපු රිදී කඳක් වගේ. සුදුම සුදු පාට බෝධීන් වහන්සේ. සුදු සුදු වැලිතලාවේ තමයි මතුවලා තිබුණේ මෙතන තමයි බෝධි මණ්ඩලයේ සෑම භාග්‍යතුන් වහන්සේ නමක්ම සම්මා සම්බුද්ධත්වයේ සඳහා වැඩම කළේම වැඩම කළේම උතෙන්ට ওই බෝධි මණ්ඩලයේ කවදාවත් විශ්ව ධාතුවේ වෙනස් නොවන බවමයි භාග්‍යතුන් වහන්සේම අපිට දේශනා කරලා තියෙන්නේ. මෙතෙන්ට වැඩම කරලා මේ භාග්‍යතුන් වහන්සේ ආනාපාන සති භාවනාව පටන් ගන්නට හැටි සහ අපිට ඒක පටන් ගන්නට කියලා දේශනා කරපු හැටි සඳහන් කරන්නයි මම මේ කරුණු ටික ගොනු කරන්නේ. මෙතෙන්ට වැඩම කරපු භාග්‍යතුන් වහන්සේ බෝධින් වහන්සේ තුන් වතාවක් ප්‍රදක්ෂිනා කළා දකුණු පැත්තට. තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා බෝධින් වහන්සේ ළඟ 14 රියන් වජිරාසනය පැන නගිනවා. මේ ප්‍රදක්ෂිනා කරලා උන්වහන්සේ බලනවා වැඩ ඉන්න සුදුසු තැන කොතනද තියෙන්නේ කියලා. ඒ නිසා සිව් දිශාවම බලනවා. උතුරු පැත්ත බලනකොට ලෝකෙ හෙල වෙනවා වගේ දැනෙනවා. දකුණු පැත්ත බලනකොටත් එහෙමයි. බටහිර පැත්ත බලනකොටත් එහෙමයි. නැගෙනහිර පැත්ත බලනකොට තමයි ලෝකයේ ස්ථිරයි වගේ දැනෙන්නේ. හෙල වෙන බවක්, පැද්දෙන බවක් දැනෙන්නේ නැහැ. එහෙනම් තීරණය කරනවා බුද්ධත්වයේ සඳහා වාඩි වෙන්න සුදුසු නැගෙනහිර පැත්ත බලාගෙන. එහෙම තීරණය කරනකොට මෙතන තමයි 14 රියන් වජ්‍රාසනයේ පහළ වෙන්නේ අපි මේ කාරණාව සාකච්ඡා කළා වජ්‍ර කියලා කියන්නේ දියමන්ති වලට කියලා. එහෙමනම් මේ පහළ වෙච්ච ආසනය හඳුන්වන්නේ වජ්‍රාසනය කියලා. නිකම්ම නිකන් පස් ගොඩක් නෙමෙයි මාණික්කමය ආසනයක් තමයි මෙතන පහළ වෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් උන්වහන්සේ මේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කර කර ඇවිල්ලා සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පිරුවේ මේ වජිරාසනය වෙනුවෙන්. බුද්ධත්වයේ ලැබෙන්නේ නෑ මේ වජිරාසනයෙන් තොරව. මෙතන විතරමයි බුදු වෙන්න පුළුවන්. වෙන තැනක වාඩි වුණොත් බුද්ධත්වයේ වෙනුවෙන් බුද්ධත්වයේ ලබන්න වෙන්නේ ලබන්න වෙන්නේ විශ්ව ධාතුවම විනාශ වෙනවා. මෙතන විතරමයි බුද්ධත්වයේ ලබන්න පුළුවන් තැන. මහා කල්පයක් විනාශ වෙනකොට අන්තිමටම විනාශ වෙන තැන මහා කල්පයක් හට ගන්නකොට මුලින්ම හටගන්න තැන මේ විශ්වයේ තියෙන අතිශයින් ශක්තිමත්ම තැන. එහෙනම් එතන තමයි බුද්ධත්වය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් සඳහන් කරනවා සම්මා සම්බුද්ධත්වයේ සඳහා ධ්‍යාන අභිඥාව වලට බෝසතාණන් වහන්සේ සමවදින වේගය මේ මහ පෘථුවියටවත් දරන්න බෑ කියලා. ඒක දරා ගන්න පුළුවන් ශක්තිය තියෙන්නේ මෙතන. එහෙනම් සෑම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන්ම පහළ වෙන වජ්‍රාසනය අදත් ඔය බෝධි මණ්ඩලයේ යට නැවත පිහිටලා තියෙනවා. ඊළඟ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයට වඩිනකොට එදාටත් ওই වජ්‍රාසනය ඒ කාලේ හැටියට ඊට වඩා විශාලත්වයෙන් පැන නගිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ආයු ධර්මයන්ගේ හැටියට පැන නගිනවා. එමනම් වජ්‍රාසනය අදත් එතන තියෙනවා මේ මේ වජ්‍රාසනය පහළ වුණාට පස්සේ වජ්‍රාසනයේ මත තනකොළ මිටියට අතුරනවා. අතුරලා උන්වහන්සේ වජ්‍රාසනය මත වැඩ ඉන්නකොට මාරයා කරදර කරනවා. ඉර බැහැලා යන්න කලින්ම මාරයාගේ කරදරයෙන් උන්වහන්සේ මිදෙනවා. මාරයා පරාජය කරලා ඉර බැහැලා යන්න කලින්ම උන්වහන්සේ මේ වජ්‍රාසනයේ වාඩි වෙන්නේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන්මයි. ඒ සඳහා චතුරංග සමන්නාගත වීරිය උන්වහන්සේ එතනදී උපදවන්නේ සඳහන් කරනවා තනකොළ ටික අතුරනකොට බෝසතාණන් වහන්සේ ඊශාන පැත්තේ ඉඳලා තමයි තනකොළ ටික වජ්‍රාසනයේ මත ඇතිරි වෙයි කියලා. ඉතින් 14 රියන් වජ්‍රාසනයේ පහළ වීමෙන් පසු ඒ ආසනයේ උඩ තනකොළ අතුරලා වාඩි වෙන්නේ සඳහන් කරනවා ත්‍රිසන්දි පල්ලංකය බැඳගෙන වාඩි වුණා කියලා. මොකද්ද මේ ත්‍රිසන්දි පල්ලංකය කියලා කියන්නේ? ත්‍රිකෝණේ කෝණ තුනක ආකාරයෙන් ත්‍රිසන්දි පල්ලංකයෙන් වාඩි වුණා. කෝණ තුනක් හැදෙනවා. එහෙනම් ඒ කියන්නේ අපි භාවනාවට වාඩි වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු බද්ද පරියංකය. බද්ද පරියංකයෙන් වාඩි වුණාම කෝණ තුනක් කෝණ තුනක් හැදෙනවා. ඒ නිසා මෙතන කියනවා ත්‍රිසන්දි පල්ලංකය කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ ඒ ත්‍රිසන්දි පල්ලංකයෙන්මයි. සඳහන් කරනවා රිදී කඳක් වගේ බෝධීන් වහන්සේට පිට තියලා බෝසතාණන් වහන්සේ මෙතන වාඩි වෙනකොට චතුරංග සමන්නාගත වීරිය සහිතව මාගේ ශාරීරියේ ලේමස් ඇටනහර වේලිලා ගියත් සම්මා සම්බුද්ධත්වයේ නොලබා මෙතනින් නැගිටින්නේ නැහැ කියන උතුම් අදිෂ්ඨානයෙන්මයි භාග්‍යතුන් වහන්සේ එතන වැඩ ඉන්නේ. එහෙමනම් ඒ වෙලාවේ මේ බෝධින් වහන්සේගේ පත්‍ර සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට ඉහලින් හරියට මණික් කුඩයක් ඉහළුවා වගේ කියලා. බෝසතාණන් වහන්සේගේ ස්වර්ණ වර්ණ වූ චීවරේ පුරාවට බෝධි අංකුර පතිත වෙනවා. හරියට මුතු වැස්සක් වහිනවා වගේ. ඒ වෙලාවක උන්වහන්සේ ඉස්සල්ලාම සමවදින්නේ මෛත්‍රී කර්මස්ථානෙට. ආනාපාන සතියට ඉස්සල්ලාම සමවදිනවා නෙමෙයි මෛත්‍රී කර්මස්ථානෙට තමයි ඉස්සල්ලාම සමවදින්නේ. ඒ නිසා සඳහන් කරනවා ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගත්ත කියලා. ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවලා දෙවන යාමේදී දිබ්බ චක්කු පිරිසිදු කරලා දිව්‍යමය ඇස පිරිසිදු කරලා ලෝකය දකින්න පුළුවන් විදිහට සියලුම බෝසත්වරුන් අලුයම් කාලයේ පටිච්ච සමුප්පාද ඥාණයට බැස ගන්නවා කියලා සඳහන් කරනවා. එතකොට පටිච්ච සමුප්පාද ඥාණයට බැහැගන්නේ අලුයම් අලියම් කාලයේ. මුලින්ම පුබ්බේ නිවාසානුස්සති උපදවනවා. ඊට පස්සේ දිබ්බ චක්කු පිරිසිදු කරගෙන අලුයම් කාලයේ පටිච්ච සමුප්පාදයට බැස ගන්නවා. ආනාපාන චතුර්ථ ධානයේ උපදවලා එය පාදක කරගෙන විදර්ශනා වඩනවා කියලා සඳහන් කරනවා. ආනාපාන සතිය වඩනවා චතුර්ථ ධානයේ දක්වා. එතකොට මෙතන අපි විස්තර කරන්නේ නැතුව යන කොටසක් තියෙනවා. මුලින්ම මෛත්‍රී කර්මස්ථානයේට සමවැදිලා අන්තිමට තමයි ආනාපාන සති කර්මස්ථානයේට බෝසතාණන් වහන්සේ සමවදින්නේ. ඒ අලුයම් කාලේ. ඉතින් උන්වහන්සේ ඊටාම ඉක්මනට චතුර්ථ ධානයේට සමවැදිලා එතනදී විදර්ශනා වඩනවා. චතුර්ථ ධානයෙන් ඊළඟට විදර්ශනා විදර්ශනා වඩලා සඳහන් කරනවා ඒ තුලින් ලැබූ හතරවන මාර්ගයේ සියලුම කෙලෙස් කපලා එතකොට චතුර්ථ ධානයෙන් විදර්ශනා වඩාගෙන වඩාගෙන යනකොට ලැබුණ හතරවෙනි මාර්ගයෙන් සහ ඵලයෙන් හතරවෙනි මාර්ගයෙන් ඵලයෙන් කියලා කිව්වේ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා රහත් භාවයට පත් වෙලා බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා සියලුම කෙලෙස් කපලා මේ ਸਰුවඥතා ඥාණය මුදුන්පත් කරගත්ත කියලා. එතකොට ਸਰුවඥතා ඥානයේ මුදුන්පත් කරගන්න වඩාපු භාවනාව ආනාපාන සති භාවනාවයි. මේ ආනාපාන සති භාවනාව නොවඩා සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න කවදාවත්ම කවදාවත්ම බෑ. එහෙනම් ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් වඩන එකම භාවනාව බවට පත් වෙන්නේ ආනාපාන සති භාවනාව. එතකොට මේ භාවනාව කරන්න සූදානම් වෙන අපි අවබෝධ කරගත යුතු සුවිශේෂී කාරණාවක් තියෙනවා. බෝසතාණන් වහන්සේ අන්තිමටම වැඩූ භාවනාව අපි මුලින්ම වඩන්න ලෑස්ති වෙන භාවනාව. එහෙනම් ඒක සාමාන්‍යයෙන් එසේ මෙසේ පහසු කාර්යයක් වෙන්නේ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා මනාව අවබෝධයක්, මනාව දැනුමක්, අප්‍රමාණ ශ්‍රද්ධාවක්, කර්මස්ථානයේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතුවම මේ භාවනාවට එළඹිය යුතු බව ඒ කාරණාවෙන්ම අපි අවබෝධ කරගත යුතුයි. ඒ නිසා සඳහන් කරනවා මේ ප්‍රඥාවේ කෘත්‍ය හරියටම තේරුම් ගන්න ඕනේ කියලා. සම්මා සම්බුද්ධත්වයේ ගාවට උන්වහන්සේ ආවේ ප්‍රඥාවේ අග්‍රඵලයේ හැටියට. එහෙනම් අපි මේ සූදානම් වෙන්නේ අනික් සියල්ල පසෙක තියලා එතෙන්ට එකපාරම යන්න. ඒ නිසා බෝසතාණන් වහන්සේ ආපු ගමන ගැන කල්පනා කරලා අපි මේ භාවනාව තුළ මන්දෝත්සාහී නොවිය යුතුයි. අපිට ඒක එකපාර සම්පූර්ණ කරගන්න බැරි වෙන්න පුළුවන් කොහොමත් එකපාර සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ වෙන්නෙම නෑ. සංසාරේ භාවනා වඩලා වඩලා වඩලා ප්‍රගුණ කරලා මනාව පුරුද්දක් තිබුණොත් සමහරලාට කෙනෙකුට ඊටාම පහසුවෙන් මේ භාවනාව සම්පූර්ණ කරගෙන යන්න පුළුවන්කම තියෙයි. එහෙම නැතිනම් ඒ පහසුකම අපිට එන්නේ නෑ. ඒ නිසා දවස් දෙකක් තුනක් හතරක් පහක් උත්සාහ කරන්න වෙයි. සමහර වෙලාවට තමන්ගේ හිත යන්තමට නිමිත්තට අරමුණු කරන්නේ. යන්තමට නාසිකාග්‍රේ තියාගෙන නිමිත්ත අරමුණු කරන්නත් සමහරලාට දවස් 4 5ක් වෑයම් කරන්න වෙයි යටත් පිරිසෙන් පැය භාගේ භාගවත් උත්සාහ කරලා. එහෙම නැත්නම් නිමිත්ත අරමුණු කරගන්නම තව කෙනෙකුට මාස ගාණක් යන්නත් පුළුවන්. නමුත් ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. බෝසතාණන් වහන්සේ අන්තිමට කළ භාවනාවයි මම මුලින්ම කරන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා මට ඒකේ තරම් පහසු නෑ. නමුත් අපහසු නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් බැරි නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් උත්සාහ කෙරුවොත් වීරිය වැඩුවොත් මට මේක බැරි නෑමයි කියන ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ටිකක් කරලා අතහරිනවා කි අතහරින්න නැතුව ශ්‍රද්ධාවෙන්ම වෑයම් කරන්නමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාව හරියටම කර්මස්ථානයට අනුවම සම්පූර්ණ කරන්න කියලා. කර්මස්ථානයට අනුවම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරියටම සම්පූර්ණ කරන්න නම් ඉද භික්කවේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා හරියටම සම්පූර්ණ කරන්න නම් වනාන්තරයක අරඤ්‍යයක රුක්කමූලයක ශූන්‍යාගාරයක ඒ කියන්නේ මිනිසුන්ගෙන් තොර නිදහස් තැනක මේ භාවනාව වඩන්න හරීම පහසුයි කියලා. එහෙමනම් අපිට ටිකක් නිදහස් බව නිසා හිත එක කරගන්න පහසුවක් තියෙන්න පුළුවන්. හොඳම පහසු තැන තමයි අරඤ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියලා සඳහන් කරලා තියෙන්නේ. නිසීදති පල්ලංකං ආභුජිත්වා. එහෙම සඳහන් කරනවා හිඳගෙන හිඳි පළඟක් බැඳගෙන. මේ සඳහන් කරන්නේ කර්මස්ථානයේ පළවෙනි කොටස. නිසීදති පල්ලංකං ආභුජිත්වා. භාවනාව කරන්න සූදානම් වෙන කෙනා. හිඳි පළඟක් බැඳගෙන. එහෙනම් පළඟක් බැඳගෙන ඉන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ භාවනාව අපි කැමති ඉරියව්වකින් කරන්න බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කළේ නැහැ කියලා. ඒකයි මේ සඳහන් කරන්නේ නිසීදති පල්ලංකං ආභුජිත්වා. එතන කියලා නැහැ. තම තමන්ට අමාරු නම් ඒ විදිහට ඉන්න කැමති කැමති විදිහක් අනුගමනය කළාට කමක් නැහැ කියලා මෙතන කියන්නේ නැහැ. එහෙම කමක් නැත්තම් ඒ කාරණාව වෙනම අට කතාවෙ හැරි පැහැදිලි කරලා තියෙනවා. නමුත් එහෙමවත් කිසිම තැනක අපිට කැමති විදිහට මේ භාවනාව කරන්න පුළුවන් කියලා දේශනා කරලා නැහැ. කර්මස්ථානයේ සඳහන් කරනවා නිසීදති පල්ලංකං ආභිජිත්වා. හිඳගෙන හිඳි පළඟක් බැඳගෙන. ඒ නිසා සඳහන් කරනවා පිරිමි අයට නම් බද්දාසනය. කාතාවන්ට නම් කාන්තාවන්ට නම් අර්ධ බද්දාසනය. පිරිමි අයට පර්යංකය කාන්තාවන්ට අර්ධ පරියංකය. එතකොට බික්කුණී කන්දකේ පැහැදිලි කරනවා කාන්තාවන්ට බද්ධ පරියංකේ බැරිද කියලා. එතන දේශනා කරනවා කාන්තාවන්ට බද්ධ පරියංකේ මේ භාවනාව සඳහා හරියන්නේම නැහැ කියලා. එහෙනම් උත්සාහ කරනවා නම් උත්සාහ කළ යුත්තේම අර්ධ පරියංකේමයි ඒ අර්ධ පරියංකයෙන් තොරව උත්සාහ කරනවා නම් භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවී ප්‍රශ්නයක් එතන තියෙනවා උන්වහන්සේ එහෙම එපා කීවනම් මට එහෙම කමක් නැහැ කියලා හිතෙනවා නම් මම භාග්‍යතුන් වහන්සේට වඩා දැනුම තියෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මා නොදන්නේ මේ කියන කාරණාවෙන් අපි නිකම්ම නිකම්ම එළියට යනවා. ඒ නිසා පිරිමි අයට බද්ධ පරයන්කේ ස්ත්‍රීන්ට අනිවාර්යයෙන්ම අර්ධ පරයන්කේ කියලා දේශනා කරලම තියෙනවා. ඊළඟට සඳහන් කරනවා උජුං කායන් පළඟක් බැඳගෙන ඉඳගෙන උජුං කායන් ඊළඟට තමන්ගේ කය ඍජු කරන්න කියලා. කය ඍජු කරන්න කියලා කියහම එතන විශේෂයෙන් පැහැදිලි කරනවා මේ බිත්තියකට වාගේ ගහකට වාගේ හේතු වෙලා පිට කෙලින් කරන එක ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ. එහෙම වුණොත් අපිට වැඩි වෙලාවක් ඉන්න බැරුව යනවා. වේදනාවක් එන්න පටන් ගන්නවා. එහෙනම් කය ඍජු කරන්න කියලා කියන්නේ අපි පාද දෙක ලං කරලා සීරුවෙන් හිටගත්තාම යම් ආකාරයකින්ද අපි පිට පිහිටලා තියෙන. අපි සීරුවෙන් හිටගත්ත කියන්නේ කෙලින් හිටගෙන ඉන්නවා. එතකොට අපි පිට පිහිටන්නේ කොහොමද? ස්වාභාවිකවම කොඳුයට පෙළේ තියෙන නැම්මවල් සහිතව තමයි අපි කෙලින් ඉන්නේ. එහෙනම් මෙතන උජුං කායං කය ඍජු කරන්න කියලා කීවට මේ ස්වභාවිකවම තියෙන පිහිටීම වෙනස් කරන්න කියලා දේශනා කරලා නැහැ. එහෙනම් කය ඍජු කරන්න කියලා කියේ ඒ විදිහට. ඊළඟට සඳහන් කරනවා නිකට කෙලින් තියාගන්න කියලා. සමහර කෙනෙක් බිම් බලාගෙන ලෑස්ති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට භාවනාව කරගෙන යනකොට බිම් බැලෙන්න පුළුවන්. සමහර කෙනෙක් ක්‍රමක්‍රමයෙන් භාවනා කරගෙන යනකොට ටිකක් මූණ උඩට හැරෙන්න පුළුවන්. එහෙම දේශනා කරන්නේ නෑ විශේෂයෙන් දේශනා කරනවා කය ඍජු කරගෙන නිකට කෙලින් තියාගන්න කියලා. ඒ කියන්නේ අපේ ඇහැ යම්තාක් දුරට පේන මට්ටමේ ඇහි පෙනුම නවත්තගත්තාම මූණ කෙලින් වෙලා මූණ කෙලින් වෙලා තියෙනවා. ඒ විදිහට නිකට කෙලින් තියාගන්න ඕනේ. මේ හරියටම මේ භාවනාව දියුණු වෙන හැටි දේශනා කරලා තියෙන ක්‍රමය. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට සඳහන් කරනවා ඉඳගෙන ටික වෙලාවක් ඉඳලා. සඳහන් කරනවා තණ්හාවේ හැටියට ඒක පාරම වාඩි වෙච්ච ගමම භාවනා කරනවට වඩා ඉස්සෙල්ලා නිකන් වාඩි වෙනවා. වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නවා. ඊට පස්සේ ආසනේ හදා ගන්නවා. ආසනේ හදාගෙනත් භාවනාවට එළඹෙන්නේ නැහැ. තමන්ගේ ආසනේ හරි විදිහට හදාගෙන බලනවා කොන්ද කෙලින් කරගෙන නිකට කෙලින් තියාගෙන ටික වෙලාවක් ඒ ආසනේ ඉන්නවා තාම භාවනා කරන්නේ තාම භාවනා කරන්නේ නැහැ. එහෙම විනාඩි 5ක් 4 5ක් ඉන්නකොට අපිට දැනෙනවා කයේ වේදනාවල් ඇති වෙන තැන්. පාදයේ කොහෙන් හරි හිර වෙලා නම්, ලේ ගමන හිර වෙලා නම් හිරි වැටිගෙන එන ගතියක්, වැඩි වේදනාවක් දැනෙන ගතියක් අපිට දැනෙන්න පටන් ගන්නවා. ආසනෙත් හරියටම සමතුලිත වෙලා නැත්නම් අපි ඒක පැත්තකට චුට්ටක් ඇලවෙලා නම් කොන්දේ වේදනාවක් එන්නේ එන්න පටන් ගන්නවා. ආන් ඒ වේදනාවල් එනවද කියලා ටික වෙලාවක් බලන්න ඕන. එහෙම නැත්නම් භාවනාවට අවතීර්ණ වෙලා ආය වේදනාවක් ඇවිල්ලා එහාට මෙහාට පාදේ හෝ යන්තම් හෙලෙව්වා කියලා කියන්නේ අරමුණ අරමුණ බිඳෙනවා කියන එකයි. ඊට පස්සේ භාවනාව සාර්ථක වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලා ටික වෙලාවක් වාඩි වෙලා බලන්න ඕනේ. හරිද මේ ඉන්න ක්‍රමයේ වේදනාවල් දැනෙනවද කියලා. එහෙම නැත්තම් නිසීදති පල්ලංකම් ආභුජිත්වා කියන එක හදාගෙන රිදෙන තැන් තියෙනවා නම් ඒ තැන් වෙනස් කරගෙන ඊළඟට සඳහන් කරනවා කය ඍජු කරගෙන මේ භාවනාවට ලැබෙන්න කියලා. කොයි විදිහටද ඉදිරිය බලාගෙන යොමු වෙන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ඇහැ යන්තම් ළඟමත් නැතුව ඊටාම දුරත් නැතුව මධ්‍යම ප්‍රමාණයේ පේන මට්ටමකට අරමුණු කරගන්නවා ඇහැ. එහෙම අරමුණු කරාම තමයි නිකට කෙලින් වෙන්නේ. ඈතට බැලුවොත් සමහරලාට නිකට ඉස්සෙන්න පුළුවන්, ළඟ බැලුවොත් නිකට පාත් වෙන්න පුළුවන්. ඒ නිසා මධ්‍යම ප්‍රමාණයෙන් බලාගෙන ඒ විදිහට ඇහැ තියාගෙනම එහෙමම ඇහැ පියාගන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඒක වෙනස් කරන්න වෙනස් කරන්න බෑ. ඊට පස්සේ දිව දිව හරියටම දත් අතර හිර කරලා දත් ඇන්දට ලං කරලා හිර කරලා තියාගන්න ඕන යන්තම්වත් දිව හෙලවුනොත් දිව හෙලවුනොත් කෙලවුනන්න පටන් ගන්නවා. කෙලිනුවොත් ඒක ගිලින්නම වෙනවා. එහෙම වුණොත් භාවනාව සාර්ථක වෙන්නේ නැහැ. භාවනාවට යෙදිලා නම් එහෙම වුණොත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා දිව හොලවන්න නැතුව තියාගෙන දිව ගැන කල්පනා නොකර ඉන්න ඕනේ. සමහර වෙලාවට අපි කෙනෙක් කෙලගිරින හඬ ළඟ ඉන්න කෙනාට ඇහෙනවා. එහෙමනම් එයාගේ භාවනාව සාර්ථක වෙන්නේ සාර්ථක වෙන්නේ නැහැ. භාවනාව කරගෙන යන්න පිටිපස්සට ඇලවිලා නම් ඒත් එයාට භාවනාව හරියට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් බිම් බලාගෙන නම් හිස හොඳටම පාත් වෙලා නම් ඒත් ආනාපාන සතිය නම් වැඩෙනවා වැඩෙනවා නෙමෙයි. එහෙනම් ඒ සියලුම කාරණාවල් පිළිබඳව අවබෝධ කරගන්න ඕන කෙනෙක් භාවනා කරන ශාලාවකට ගිහිල්ලා බලාගෙන හිටියොත් හරියටම භාවනා කරෙන්නේ කවුරු අතින්ද මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන හැටියට මේ අය අතින් මේ හරියටම වැඩෙනවද නැද්ද කියන කාරණාව බලාගෙන ඉන්න කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේ නිසා එහෙම හරියටම මේ භාවනා කර්මස්ථානයේට එළවෙන්න කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ නහය අග සමහර වෙලාවට උත්සාහ කළාට උත්සාහ කළාට එකපාර වැටහෙන එකක් නැහැ. අපිට හොයාගන්න බැරි වෙයි. දැන් අපි නිමිත්තක් ගැන කතා කරලා තියෙනවානේ මේ භාවනා ක්‍රමය තුල. නාසයේ පුරාම ආස්වාස ගැටෙන තැන නිමිත්ත කියලා සඳහන් කරලා නැහැ. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස වැඩියෙන් ගැටෙන තැන ওය නාසිකාග්‍රේ කොහේ හරි තියෙනවා. ආන් එතන හොයන්න ඕනේ. ඉතින් වැඩි දෙනෙකුගේ නාසිකාග්‍රේ තමයි හේතු වෙන්නේ. ඊටාම සුළු පිරිසකගේ උඩුතොලේ යග ඒක අරමුණු වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කළා දිගන හයක් තියෙනවා නම් නාසිකාග්‍රය, කොටන හයක් තියෙනවා නම් සමහරට උඩුතොලේ අග නිමිත්ත පහළ වෙනවා කියලා. එහෙනම් ඉස්සරලා මේ මේ නිමිත්ත හොයන්නත් ඕනේ. හුස්ම ගත්තට ගත්තට ගත්තට නිමිත්ත හොයාගන්න බැරි නම් උපදේශයක් දෙනවා ආචාර්යවරු. හුස්ම ගන්නේ නැතුව ඉන්න කියලා. එතකොට හුස්ම ගන්නේ නැතුව ඉන්නකොට නාසයට මොකවත්ම දැනෙන්නේ නැහනේ. එතකොට දැන් මුකුත් දැනෙන්නේ නැහැ නාසයට. නමුත් ඊළඟට හුස්ම ගැනීමේ අවශ්‍යතාවය ඇති වෙලා ආශ්වාස කරනකොට දැනෙන්න පටන් ගන්නවා. ආන් ඒ දැනෙන තැන එහෙම අවස්ථා කීපයක් නතර කර නතර කර හරියි දැනෙන තැන හොයනකොට වැඩියෙන්ම දැනුනේ කොතනද කියලා අරමුණු වෙනවා. නිමිත්ත පහළ වෙන තැන. එහෙනම් අන් එතන හරියටම අරමුණු කරලා මේ භාවනා කර්මස්ථානෙට එළඹෙන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්තුනි සඳහන් කරනවා මේ භාවනාව කරන්න භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන හැටි. ඒ දේශනා කරපු ආසනය මේකට යොදා ගන්න කියලා. ඒ විදිහටම කය ඍජු කරගන්න කියලා. ඒ විදිහටම ඉදිරිය බලා ගන්න කියලා. මේ කර්මස්ථානයෙන් එළියට යන්න එපා කියලාම සඳහන් කරනවා. ඒ නිසා සඳහන් කරනවා සෝ සතෝව අස්ස සති. සෝ සතෝව පස්ස සති. ඒ භික්ෂුව සිහියෙන්ම ආස්වාස කරයි සිහියෙන්ම ප්‍රාස්වාස කරයි. මේ විදිහට ආසනය හරියටම හදාගෙන ඊටාම සිහියෙන් තමන්ගේ නිමිත්ත අරමුණු කරලා ආස්වාස කරන්නත් නිමිත්ත අරමුණු කරලා ප්‍රාස්වාස කරන්නත් දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා මේ ආස්වාස ප්‍රාස්වාස කරන කෙනා දොරටුපාලයෙක් වගේ විය යුතුයි කියලා. මේ වචනේ නම් අපි දේශනාව පුරාම කතා කරපු වචනයක්. දොරටුපාලයෙක් වගේ. ආස්වාසයත් එක්ක ඇතුළට යන්න ගියොත් ඒකත් සාර්ථක නැහැ. ආස්වාසයත් එක්ක හිත එළියට යන්න ගියොත් ඒකත් සාර්ථක නැහැ. එහෙනම් දොරටුපාලයා වෙන්නේ හිත. කොතනද තියන්නේ? නිමිත්ත ළඟ. නිමිත්ත කොතනද තියෙන්නේ? නාසිකාග්‍රේ අග. එළියේ තියෙන ආශ්වාස දිහා බලන්නෙත් නැහැ. නාසිකාග්‍රයේ ගැටෙන අය දිහා බලනවා. ඇතුළට යන අය දිහා බලන්නෙත් නැහැ. ඇතුළේ ඉඳලා එළියට එන අය ගැන කල්පනා කරන්නෙත් නැහැ. නාසිකාග්‍රයේ ඒගොල්ලෝ ගැටෙනකොට එතන බලා ගන්නවා. පිට වෙලා යන අය දිහා බලන්නෙත් බලන්නෙත් නැහැ. එහෙනම් දොරටු පාලීක් වගේ එතන නතර වෙලා හරියටම නිමිත්ත තුල විතරක් අරමුණ සිහිය තියාගන්න කියලා දේශනා කළා. එහෙම වුණොත් තමයි හිත ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩෙන්නේ වැඩෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් චින්තාමය ක්‍රමයක් වෙනවා. හිත වැඩෙන්නේ නැතුව යනවා. ඒ නිසා සඳහන් කරනවා සියලු ආර්ය සත්පුරුෂයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න කියලා. භාවනාව පටන් ගන්න කලින්. දැන් මේ සියලු දෙනාම භාවනා කරන අය දන්නවා භාවනාව පටන් ගන්න කලින් අපි පූර්ව කෘත්‍යයක් කරනවා කියලා. ඒ භාවනා පූර්ව කෘත්‍යයේදී අපිට සියලුම ආර්යයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා. සියලුම සත්පුරුෂයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා. සියලුම ශාසන ආරක්ෂකයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා. මොකද සියලුම ආර්යයන් වහන්සේලාගෙන් සමාව ඉල්ලන්නේ සංසාරේ පුරා අපි අතරින් සිද්ධ වෙච්ච ආර්ය අපවාද තියෙන්න පුළුවන්. නොදන්නාකම නිසා සමාව ගන්න බැරි වෙන්නත් ඇති. සමාව ගන්න බැරි වුණා නම් අපිට මේ උතුම් මාර්ගය හොයාගෙන යන්න ඒක ලොකුම ලොකු බාධාවක් බවට පත් වෙනවා. මේ භවයේ නෙමෙයි පෙර ඈත භවයක හරියි ආර්යයන් වහන්සේ නමකට අපෙන් යම් හානියක් කරදරයක් වෙලා තියෙනවා නම් ආන් ඒ නිසා ඒ සමාවිල්ලන එක ඊටාම වටිනවා. ඒක භාග්‍යතුන් වහන්සේම දේශනා කරන ක්‍රමයක්. ඉතින් ඒක ස්වාමින් වහන්සේ නමක් සෝවාන් වෙච්ච ස්වාමින් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමකට පුංචි විහිළුවක් කරලා සිද්ධ වෙච්ච ආර්ය අපවාදයක ඵලය කොච්චරද කියන කාරණාව අපි සාකච්ඡා කළා. පින්ඩපාති වැඩලා දානෙ ලබාගෙන වඩින ගමන් රහතන් වහන්සේ ගහක් මුල දානෙ වැළඳුවා. සෝවාන් වෙච්ච තරුණ ස්වාමින් වහන්සේ පොඩි සමච්චලයක් කෙරුවා. පන්සලට යනකම්වත් ඉවසන්න බෑ වාගේ කියලා. නමුත් පස්සේ රහතන් වහන්සේ හවස භික්ෂුන් වහන්සේලාගෙන් විමසලා බැලුවා ඒ භික්ෂුව ඉන්නවද කියලා. ඉන්නවනම් එන්න කියන්න කිව්වා. ආවට පස්සේ ඇහුවා ආශ්මතුනි මේ ශාසනය මොකක් හරි ඵලයක් ලැබලා තියෙනවද කියලා. ඒ වෙලාවේ සඳහන් කළ අවසරයි ස්වාමීනි මං සෝවාන් වෙලා ඉන්නේ කියලා. එහෙනම් ඊතුරු මාර්ග තුන සඳහා උත්සාහ කරන්න එපා කියලයි දේශනා කරලා තිබුණේ. ඒ වෙලාවේ තමයි තේරුම් ගත්තේ මං උදේ කියාපු වචනේටයි මේ උත්තරය දුන්නේ මේ රහතන් වහන්සේ නමක් කියලා. වහාම ඒ වෙලාවේ වැඳ වැටිලා සමාව ගත්තා. එහෙම නැත්නම් ඊතුරු මාර්ග තුනට උන්වහන්සේ උත්සාහ කළාට ඵලයක් වෙන්නේ ඵලයක් වෙන්නේ නැහැ. එහෙනම් ආර්ය අපවාදයේ කියන එකේ තරම්ම මේ කාරණාවේ සඳහා බලපාන නිසා සංසාරේ එහෙම වෙන්න ඇති අපිත් මේ ආර්යයන් වහන්සේලා කියලා නොදැන ඉඳ ඇති ඒ නිසා සියලු ආර්යයන් වහන්සේලාගෙන් විශේෂයෙන් සමාවිල්ලන එක වටිනවා සත්පුරුෂයන් වහන්සේලාගෙන් සමාවිල්ලන එක වටිනවා සියලු ශාසනාරක්ෂකයන් වහන්සේලාගෙන් සමාවිල්ලන එකත් වටිනවා මොකද මේ ශාසනයටත් අපි අතින් අතීතේ හරි හානි වෙන්න ඇති. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අපි අතින් හානි වෙන්න ඇති. බුද්ධ වචනයට හානි වෙන්න ඇති. ඒ නිසා ශාසනය ආරක්ෂා කරන උත්තමයන් වහන්සේලාගෙන් සමාව ගන්න එක හරි වටිනවා. ඒ සියලු දෙනාගෙන් භාවනා පූර්ව කෘත්‍ය හරහා සමාව ඉල්ලගෙන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේට නැවත වතාවක් වන්දනා කරලා. භාග්‍යතුන් ආසනේ වාඩි වෙලා නම් භාග්‍යතුන් වහන්සේට හිතින් නැවත වතාවක් වන්දනාමාන කරලා භාග්‍යතුන් වහන්සේගෙන් කර්මස්ථානයේ ආයාචනා කරමි. අපි කර්මස්ථානය දන්නවා. අපිට කර්මස්ථානය කියලා දුන්න ආචාර්යවරයෙකුත් ඉන්නවා. නමුත් මේ වෙලාවේ ඒ තමන් දන්න කර්මස්ථානයේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගෙන්ම ආයාචනා කරනවා. ස්වාමීනි මේ භයානක වූ සංසාර සාගරයෙන් එතරට යන්න ඔබ වහන්සේ දේශනා කරපු උතුම් ධර්ම මාර්ගය අනුගමනය කරන්න මට භාග්‍යතුන් වහන්සේම මේ කර්මස්ථානයේ දානය කරනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන්ම කර්මස්ථානයේ ඉල්ලා ගන්නවා කියන හැඟීමෙන් යුක්තවම භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරමින් වදාළ පරිදි කර්මස්ථානයේ සාර්ථක වේවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම මටේ කර්මස්ථානයේ එසේම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන භාවනාවට ආරම්භ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒක තමයි සාර්ථකම ක්‍රමයේ මේ භාවනාව වඩ아가ගෙන යන්න. ඉතින් මේ කාරණාව මේ පැහැදිලි කරන්න යෙදුනේ බොහොම කෙටියෙන්. නිසා මේ කාරණාව සාර්ථක වෙන්න නම් බොහෝ වඩන්න කියලායි සඳහන් කරේ. අපි මුලින් සිහිපත් කළා බොහොම වඩන්න කියලා සිහිපත් කළා කියලා. බොහොම වඩන්න කියලා සිහිපත් කළේ මුලින් සඳහන් කළා වගේ දවසින් දෙකෙන් තුනෙන් හතරෙන් මාසෙන් හමාරෙන් අත්හරින්න නෙමෙයි ක්‍රමේ ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේක වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට මේ හිත ටික ටික ටික ටික দমনය වෙන්න පටන් ගන්නවා. ඉපදිච්ච දවසේ ඉඳලා භාවනාවට වාඩි වෙන දවස වෙනකම්ම කවදාවත්ම භාවනා කරලා නැත්තම් එකපාරම භාවනා කරන්න ගියා කියලා ඒක හරියන්නේ හරියන්නේ හරියට හිත උපමා කරුවේ කොතෙන්ටද කුළු මීවෙකුට කැලෑවෙන් අල්ලගත්ත කුළු මීවෙක් මිනිස් ආශ්‍රය කවදාවත්ම ඉඳලා නැහැ. මිනිස්සු අතර ඉන්න ගවයෙක් නම් කඹේ අරන් යනකොටත් සමහරට බලාගෙන ඉන්නවා. නමුත් කුළු මීමෙක් අපි දැක්ක සේයාව දැකපු මානින් පැනලා පැනලා දුවනවා. අපේ හිතත් ඒ වගේ එක මොහොතක් එක තැන තියාගන්න පුළුවන් කමක් නැහැ. කොහොම වාඩි වෙලා ඉන්නකොට ඒක තේරෙන්නේ නැහැ. උත්සාහ කරන්න එක මොහොතක ඉතිපිසෝ භගවා අරහං කියන මේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ පාඨය pāli භාෂාවෙන් මේ ගුණ නමේ සජ්ජහායනා කරන්න අපිට විනාඩියක්වත් යන්නේ නැහැ. තප්පර ගානක් යන්නේ. නමුත් ගුණ පාඨය කියන අරමුණු කරනකොට අරමුණු කරන්න පුළුවන් නම් මේ ගුණ නමේ කියලා ඉවර වෙනකම්ම මං ඒ අරමුණේම සිහිය තියාගෙන ඉන්නවා කියලා. එහෙම අරමුණු කරලා කියන්න ගත්තොත් ඔබටම වැටහෙන්න පටන් ගනී තප්පර ගාණක් ඇතුළත මගේ හිත කීපාරක් එළියට ගියාද කියලා. ආන් එතකොටයි වැටහෙන්න පටන් ගන්නෙ මේ හිත මොන තරම් අකීකරුද කියලා. කුළු මීවෙකුට උපමා කළේ ඒ නිසාමයි. නවත්ත ගන්න බුලුහංකමක් ඇත්තෙම නෑ. හැබැයි කොහොම හරි කුළු මීව අල්ලගත්තොත් අල්ලගෙන බොහොම ශක්තිමත් කණුවක ගැට ගහනවා. අපි ඒ කාරණාව සාකච්ඡා කළා. එයා ඇදලා ඇදලා දඟලලා දඟලලා දුවලා දුවලා කණුව වටේට කැරකිලා කැරකිලා කැරකිලා වෙහෙසිලා අන්තිමට කණුව මුලට ඇවිල්ලා නිදා ගන්නවා වෙන කරන්නම දෙයක් නැති හින්දා. එහෙමනම් භාවනාව වඩන පුද්ගලයාත් මේ හිතත් එක්ක ඒ වාගේ ලොකු අ르ගලයක් කරන්නම වෙනවා. පුංචි අ르ගලයකින් ඒක සාර්ථක වෙනවා කියලා කවදාවත් හිතන්නේ හිතන්න එපා. දැනටමත් දීර්ඝව භාවනා වඩන අය මේ පිරිස අතරේ ඇති. ඒ අයට මේ පිළිබඳව හොඳ අවබෝධයක් අවබෝධයක් තියෙනවා. මේ හිත দমনය කරගන්නවා කියන එක මොනතරම් අමාරුද කියලා. හැබැයි බැරි බැරි නෑ. උත්සාහය පමණයි ඒකට අවශ්‍ය. ආන්ගේ උත්සාහයෙන් වීරිය වඩ아가න වඩ아가න යනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිත එකඟ වෙන්න එකඟ වෙන්න පටන් ගන්නවා. ඒ කාරණාවයි මුලින් සඳහන් කළේ හරියටම ඕක සම්පූර්ණ කරගන්න නම් මේ ආරණ්‍යයක් රුක්ක මූලයක් ශූන්‍යාගාරයක් ඊටාම ಉಪකාරී වෙනවා මේ භාවනාව වඩන්න. ඒ නිසා මුලින්ම මේ කාරණාව අවබෝධ කරගන්න තේරුම් ගන්න සමහර වෙලාවට සමහර වෙලාවට බැරි වෙයි. ඒ නිසා හරියටම කරන්න නම් හරියටම තන හොයාගෙන හරියටම කර්මස්ථානයේ පිහිටලා තිසරණ සරණ ගිහිල්ලා මනාව සිල් මත පිහිටලා මේ භාවනාවට එළඹෙන්න කියන එකයි දේශනා කරලා තියෙන්නේ. ඒ මූලිකම කර්මස්ථානයේ ස්වභාවය. එහෙනම් මූලිකම කර්මස්ථානයේ තමයි සිහියෙන් ආස්වාස කිරීම සහ සිහියෙන් ප්‍රාස්වාස කිරීම. ඒ කාරණාවමයි මූලික කරුණ. ඉස්සරලාම උත්සාහ කළ යුත්තේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි ළඟ මනා වූ සිහිය පවත්වාගෙන කටයුතු කරන්න. එනම් මේ භාවනා කර්මස්ථානයේ පිළිබඳව කරුණු කාරණා බොහොමයක් මේ දේශනා ගණනාව තුල සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ සඳහා අවශ්‍ය පරිවාර සූත්‍ර වලින් ගත්ත බොහෝ කරුණුද සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ නිසා භාවනා කර්මස්ථානයේ විතරක් නෙමෙයි අපි සාකච්ඡා කළේ තවත් බුදුරජාණන් වහන්සේ භාවනාව පිළිබඳව දේශනා කරලා තියෙන බොහෝ සූත්‍ර වලින් කරුණු මේ දේශනාව පුරා සාකච්ඡා කරන්නට යෙදුණා. එහෙනම් ඒ කරුණු ඔක්කොගෙම මේ වෙනකොට මේ සද්ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා ඔබ සියලු දෙනාම හොඳට පොහසත්. ඒ නිසා මේ පොහසත් බව තව තවත් දියුණු තියුණු කරගත්තොත් මේ භාවනා කර්මස්ථාන ටික පැහැදිලි කිරීම තුළ නිවන දක්වාම අවශ්‍ය කරුණු කාරණා ටික මේ වෙනකොට පැහැදිලි වෙලයි තියෙන්නේ. මුලින්ම අපි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් දේශනා ගණනාවක් සාකච්ඡා කරලා ඒක පැහැදිලි කරන්නට යෙදුනා. ඊට වඩා ගැඹුරින් විසුද්ධි මාර්ගයෙන් කරුණු කාරණා විශාල වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනා. ඊටත් වඩා ගැඹුරු කොටසක් පටිසම්භිදා මග්ගපාළියෙන් දේශනා කීපයක් සාකච්ඡා කරලා කරුණු සාකච්ඡා කරලා දැන අවබෝධ කරගන්නට යෙදුනා. මේ දැනුම තම තමන් පෞද්ගලිකව එක්කාසු කරගෙන ආන් ඒ දැනුම ප්‍රයෝජනෙට අරගෙන මනාව මුලින්ම එළඹෙන කර්මස්ථානයේ හොඳට කටපාඩම් කරගෙන අවබෝධ කරගෙන තේරුම් අරගෙනම මේ භාවනාවට වාඩි වෙන්න කියන කාරණාවයි සිහිපත් කරන්නේ. එමනම් මීට වඩා අද ධර්මදේශනාව දීර්ඝව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ මූලික පැයේ කාලය නිමා වෙමින් පවතින නිසා මේ කෙටි උපදේශය මේ උතුම් භාවනාව සම්පූර්ණ කරගන්න සිදු කරගන්න ඔබට අවස්ථාව සහිතව උපදෙස් දෙමින් ධම්ම නිසාමන හෙවත් සිහියෙන් අරමුණ දෙස බලාගෙන සිටීම කියන තේරුම සහිත වූ මේ උතුම් වූ සතිපට්ඨාන සූත්‍ර ධර්මදේශනා මාලාවෙන් සිදු කරන්නට යෙදුන ධර්මදේශනා 100ක් අපි පහුගිය සතියේ නිමා කරන්නට යෙදුනා. අද 101 වෙනි ධර්මදේශනාව හැටියට භාවනා කර්මස්ථානයේ දිනු කරගන්නා ආකාරය මේ විදිහට කෙටියෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ. එහෙමනම් සියලු දෙනාටම ආශිර්වාද කරනවා මේ දේශනා මාලාව ඇසුරු කරගෙන ඔබ ලබාගත් සද්ධර්ම දැනුම භාවිතා කරමින් කර්මස්ථානයේ පිළිබඳව තියෙන අවබෝධය තව තවත් පුළුල් කරගනිමින් සසරින් මිදීම ඒකායන අරමුණ බවට පත් කරගනිමින් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් අපි සිදු කරපු ධර්ම දේශනා මාලාවෙන් ආනාපාන සති භාවනාව මනාව දියුණු කරගෙන මේ සසරින් එතරට යන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ කරුණාවේ ආශිර්වාදයෙන්ම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම ධර්මදේශනා මාලාව සංවිධානය කරගෙන බොහෝම සතුටින් සිදු කරන්නට යෙදුණු අපේ දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය මේ ධර්මදේශනා මාලාවට සමගාමීව අසීමාන්තිකව පින්කම් සිදු කරගත්තා. සියලු දෙනාටම සද්ධර්මයේ දානය කෙරෙව්වා. ඒ විතරක් නෙමෙයි හැම දවසකම වගේ සියලු දෙනාම වෙනුවෙන් ආහාර පාන දන් දුන්නා. හවසට ගිලන්පස ඒ ගිලන්පස ලබා දෙනකොට තවත් අතුරු ආහාරයක් මොනවා හරි දන් දෙන්න පුදුම විදිහට කාරුණික වුණා. ඊට අමතරව ඔබ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න මේ ස්ථානයට පැමිණෙනකොට මේ ශාලාව සම්පූර්ණයෙන් අතුගාලා පිරිසිදු කරලා බිම දූවිලි ඉවත් කරලා මනාව ආසන පනවලා ඔබට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය සියලුම පහසුකම් පහසුකම් සකස් කරලා තිබුණා. ඒ නිසා මේ සද්ධර්ම දානමය පින්කම හැම පැත්තෙන්ම සම්පූර්ණයි. එනේන අය කොහෙන් කොහෙන් හරි වාඩි වෙලා බණ අහපුවාවේ මේ තරම් වියදමක් කරලා අපි ඒ අය වෙනුවෙන් මේ තරම් අනුග්‍රහයක් කරනවා. කාර්ය බහුල වැඩි, කටයුතු වැඩි. ඒ නිසා ඔය සියල්ලම කරන්න අපහසුයි කියලා නිශ්ශබ්ද වුණේ. නිශ්ශබ්ද වුණේ නෑ දේශනාව තියෙන දවසට උදේ පාන්දර ඇවිල්ලා පිරිස එකතු කරගෙන ඇවිල්ලා ඒ සඳහා උදව් උපකාර කරපු තමන්ගේම කල්යාණ මිත්‍ර වූ පිරිස් ඒ සියලු දෙනා ලව්වා ඔබට අවශ්‍ය සියලුම පහසුකම් මේ ස්ථානයේ සකස් කෙරෙව්වා. ඒ නිසා බණ අහන්න ආපු ඔබට කිසිම අපහසුතාවයක් ඇති වෙන ක්‍රමයක් ඉඳගත්tාම ඇඳුමක දූවිලි ටිකක්වත් ගෑවෙන්න ඉඩ තියලා තිබුණේ තියලා තිබුණේ නැහැ. ඒ නිසා හැම පැත්තෙම පින්කම ਸਰුව සම්පූර්ණ තත්වයට පත් කරලා තිබුණේ. එයින් අත්පත් කරගන්න ඕනේ සියලුම කුසල් මේ වෙනකොට ඒ සත්පුරුෂයෙන් අත්පත් කරගෙනයි තියෙන්නේ. ඒ නිසා මේ වසරකට වැඩි කාලයක් වසරකුත් මාසයක් ගත පවතින කාලයක් පුරාවට ජීවිතේ රැස් කරගත්ත මේ උතුම් කුසලය සංසාරේ පුරාම කරගෙන සම්පූර්ණ කරගෙන පාරමිතාවක තවත් එක කොටසක් සම්පූර්ණ කරනවා වගේ තමයි මේ සම්පූර්ණ කරන්ට යෙදෙන මේ තරම් දැවැන්ත සද්ධර්ම දානමය පින්කමක් සිදු කරගත්ත තව කෙනෙක් සමහර වෙලාවට මේ රටේ අඩුයි වෙන්න පුළුවන් සමහරලාට නෑම වෙන්නත් නෑම වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ තරම්ම විශාල පින්කමක් සම්පූර්ණ කරගෙන රැස් කරගෙන තියෙන කුසලස්කන්ධය අතට හිතට දැනෙනවා නම් අතට හිතට දැනෙනවා. නමුත් බරට දැනෙනවා නම් දරන්න බැරි තරම් මහා කුසල් කන්දරාවකුයි ඒ රැස් කරලා තියෙන්නේ. එහෙනම් මේ මේ කර්මස්ථානයෙන් මේ ධර්මදේශනා මාලාවෙන් යම් කෙනෙක් සුගතිය දක්වා ක්‍රමක්‍රමයෙන් පියවරක් පියවරක් පාසා තියෙනවා නම් ඒ අය තියෙන පියවරක් පියවරක් පාසා ඒ අයට වැඩෙන භාවනාවේ එක හුලං රැල්ලක් රැල්ලක් ගානේ මේ පින්කම සංවිධානය කරගෙන ඔබට මග කියලා දෙන්න කටයුතු කරපු මේ සත්පුරුෂයන්ට යාව ජීවවම පින් අනුමෝදන් වෙනවා. ඒ නිසා ඒ කාරණාව සතුටු වෙන්න පුළුවන් කරුණක්. අනිත් කාරණාව තමයි සංසාරේ බොහෝම පින් කළ බව මේ කරුණෙන්ම හොඳට පේනවා. බොහෝ සංසාරේ පින් කරගත් අය නැවත නැවත පින් කරගන්න එක විදිහට උපදින බව බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ බොහෝ තැන් වලින් අපි දැකලා තියෙනවා. බොහෝ දේශනාවල් වල ඒ කරුණු පැහැදිලි කරනවා. පිප්පලි කුමාරයාගේ කතාවෙන් ඒ කරුණ පැහැදිලි කරනවා. උදේබද්ද ජාතකයේ දේශනා කරන තැන උදේබද්ද ජාතක කතාවෙන් ඒ කරුණ පැහැදිලි කරනවා. ඒ වගේම යසෝජ මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලාගේ කතාවලින් ඒ කරුණ පැහැදිලි කරනවා. තවත් නොයෙක් කරුණු කාරණා පැහැදිලි කරන තැන්වල මේ කරුණු මනාව සඳහන් කරලා පැහැදිලි කරලා තියෙනවා. සංසාරේ බොහෝ පින්කම් කරපු අය දෙව්ලොව යනකොටත් එකට දෙව්ලොව යන බවත් නැවත උපදිනකොට නැවතත් ඒ ආසන්න ප්‍රදේශවල ඉපදෙන බවත් ගිහි ජීවිත ගත කරනවා නම් ඒ අයම සංසාරි පුරාම සම්බන්ධ වෙන බවත් ඒ අයට බොහෝ පින් කරගන්න ඒ අය අතින් ශක්තිය ලැබෙන බවත් භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ සත්පුරුෂයන් දෙපළ පිළිබඳව කල්පනා කරලා සිහිපත් කරලා බලනකොටත් එහෙම සංසාරේ එකට පින් කර කර එන පිරිසක් ඒ නිසා පින්කම් කරගන්න පුළුවන් විදිහට ජීවිතේ උප්පත්තියෙන් ලබාපු බවත් ඒ අය එකතු වීම සිදු වෙච්ච බවත් ඒ කාරණාව ධර්මානුකූලව මනාව ගැලපිලා තියෙන බව පේනවා. සාමාන්‍ය මිනිසු ගාව තියෙන ලෝභ සහගත ස්වභාවයන් ඕන තරම් තියෙනවා. මේ ජීවිතවලත් තාම මේ ලෝභ සහගත ස්වභාවයන් නැත්තටම නැති කරලා නැති කරලා නෙමෙයි මිනිසුන් ළඟ ලෝභ සහගත ස්වභාවයන් තියෙනවා. නමුත් මේ ස්වාමියත් බිරිඳත් එස බලාපු හැම මොහොතකම දැක්කේ මේ දෙන්නගෙන් කවුද වැඩියෙන්ම පිනට කැමති කියන කාරණාව අධ්‍යයනය කරන කිසි කෙනෙකුට හොයන්න බැරි තරම් එක්කෙනෙකුට වඩා එක්කෙනෙක් ඉහළයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ එක තැනක දේශනා කළා හරියටම විවාහ ජීවිතයක් සාර්ථක වෙන්නේ මිනිසෙක් මිනිසෙක් එකතු වෙන තැන පමණයි. නැත්නම් දෙවියෙක් දෙවියෙක් එකතු වෙන තැන පමණයි. එහෙම නැත්නම් දෙවියෙක් මිනිසෙක් එහෙම නැත්නම් මිනිසෙක් දෙවියෙක් එකතු වෙච්ච තැන විතරයි මේ කාරණා හතර ඇතුලේ විවාහ ජීවිතය සාර්ථක වෙන්නේ. එහෙම නැති හැම විවාහ ජීවිතයක්ම අසාර්ථකයි. සමහරලාට කැඩිලා බිඳිලා විසිරිලා නොගියට පිනක් දහමක් කරගන්න ගියාම හරියට හැලහැප්පීම්. මොකද මිනිස්ය තිරිතං තිරිසං මිනිස්ය പ്രേත කියලාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මිනිස්ය කෙනෙක් പ്രേත කෙනෙක් එක්ක විවාහයටපත් වුණොත් പ്രേත කියලා එතන සඳහන් කළේ ලෝභයි කියන අර්ථයත් එක්ක. පින්කමක් කරන්න ගියාම කවදාවත් ඒකට පහසුවෙන් ඉඩ දෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා බිරින්දෑවරුන්ට වඩා හොරින් පින්කම් කරන්නේ. සමහර කාන්තාවෝ ඉන්නවා ස්වාමියාට හොරෙන් පින්කම් කරගන්නේ. ඒ පින්කම් කරන්න ඉඩ නොලැබෙන නිසා. නමුත් එහෙම නැතුව මේ විදිහට මේ සත්පුරුෂ ගැළපීම සිද්ධ වෙන්නේ සංසාරේ එකට පින් කරපු නිසා. මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න ඒ අය සංසාරේ ඔබ වගේම බොහෝ සිල් රැකලා තියෙන බව පේනවා. මේ වෙනකොට ජීවිතයේ මැදියම් වයස ඉක්ම යනකම්ම ජීවිතේ බොහොම හොඳට ගත කරගෙන ආවේ සසර ප්‍රාණඝාත ආදී අකුසලයක්වත් සිද්ධ කරලා අකාලී ජීවිතේ නැති වෙන්න කරුණු කාරණා එළඹෙච්ච නැති නිසා ඒ සිල් රැකපු බව තව තවත් කරුණු කාරණා වලින් පැහැදිලි වෙනවා. සසර බොහෝ දම්පැම් පූජා කරලා තියෙන බව ඒ චරිත දිහා බලාපුවාම මනාවම පේන්න තියෙනවා. ඒ නිසා සංසාරේ පුරාම කරගෙන ආපු කුසලයන්ගේ තවත් එක අවස්ථාවක් තමයි මේ මුදුන්පත් කරගන්න ලැබුණේ කියන කාරණාව ඒ නිසා ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අපිට සඳහන් කරන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් බොහොම ඉහළයි ප්‍රඥාව දියුණු කරමින් යන්න කටයුතු සිදු කරගන්නවා. එහෙනම් ශ්‍රද්ධාව වගේම ප්‍රඥාවද තව තවත් වඩා වර්ධනය කරගෙන මේ සංසාර සාගරයෙන් එතරට යෑමම උතුම් ප්‍රාර්ථනාවයි බලාපොරොත්තුවයි. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහා ඒ සත්පුරුෂයන් දෙපළට මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබත් මමත් රැස් කරගත් ආසීමිත කුසල ධර්මයන් මේ අවස්ථාවේ යාව ජීවම පාරමිතාවක්සේ අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. මේ භාවනා ක්‍රමය දැන අවබෝධ කරගෙන භාවනා වඩන මොහොතක් මොහොතක් පාසා රැස් වෙනවා නම් යම් අසීමාන්තික කුසලයක්. ඒ කුසල් අපිට රැස් වෙන හැම මොහොතකම යාව ජීවවම ඒ කුසල් මේ දෙදෙනා කරාද ගලාගෙන යෑවා කියලා අපි ආශිර්වාද කරලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සත්පුරුෂ වූ දෙමව්පියන්, සත්පුරුෂ වූ දරුවන් තිදෙනෙක් ඒ දරුවන් තිදෙනාද මේ උතුම් මාර්ගයේ ගෙනියන්නේ ඒ මෑණියන් පියාණන් අප්‍රමාණ වෙහෙසක නිරත වෙනවා. මොකද ඒ අයට මේ මග කියලා දෙන්න. පුංචි වයසේ ඉන්න අය, ළමා වයසේ ඉන්න අය. නමුත් මේ ළමා වයසේදීම ඒ කාරණාව හුරු පුරුදු කරන්න ජීවිත ඕනෑම කෙනෙකුගේ අනිත්‍යයි. අස්තීර වූ ජීවිතය මේ තිබුණා මේ නැති වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය ඉගෙන කියාගෙන ඒ අයගේ කටයුතු ඉවර වෙච්චාම ඒ අයට මේ පාර කියලා දෙනවා කියලා කල්පනා කෙරුවොත් සමහරලාට අපි පරදින්න පුළුවන්. එහෙනම් ඊට කලින් ඒ මග දරුවන්ට කියලා දෙන්නත් මේ මෑණියන් සහ පියාණන් දරන වෙහෙස අනන්තයි අප්‍රමාණයි. එහි ප්‍රතිඵලයන් බොහොමයක් මේ ධර්මදේශනා මාලාව තුළ මේ සත්පුරුෂ පින්නතුන් ඔබ සියලු දෙනාමත් දැක්කා. ඔබට වඩා සමීපව ඒ කාරණාව අපි දැක්කා. එහෙමනම් අදත් විශේෂයෙන් පුංචි පුතණුවන්ගේ ජන්මදිනයේ දවස එනිසා ධර්මදේශනා මාලාවේ අන්තිම දවසේ ෂෙවින් තේනුක විජේරත්න පුතණුවන්ගේ උපන්දිනය. එනම් පුතණුවන්ට ආශිර්වාද කිරීම අද උතුම් අරමුණ බවට පත් කරගන්නවා. මට මතකයි පටිසම්භිදා මග්ගපාළියේ පළවෙනි දේශනාව ආරම්භ කරපු දවසේ ධර්ම දේශනාවට ආරාධනා කරන්නත් පුංචි පුතා එක්ක ඇවිල්ලා තිබුණා. අද ධර්ම දේශනාව අවසන් කරන දවසේ පුතණුවන්ගේ උපන්දිනයත් ඒ දවසටම යෙදිලා මේ අවස්ථාවටත් පුතා සම්බන්ධ කරගන්න යෙදුණා. එහෙනම් බොහෝ පිං රැස් කරලා දෙන්න ඒ අවස්ථාව ඒ දරුවාට ලොකු වාසනාවක් තිබුණ බව ඒ කාරණාවෙන් අපිට පේනවා. ඒ නිසා නිරන්තරයෙන් උත්සාහ කළා දරුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දරුවෝ තුන් ගොල්ලක් මේ ලෝකේ. ඒ තුන් ගොල්ල අතර එක්කෙනෙක් අවජාත. තව එක්කෙනෙක් අනුජාත. තව එක්කෙනෙක් අතිජාත. එහෙම නැත්නම් සුජාත. එහෙනම් මේ මව්පියෝ නිරන්තරයෙන් වෑයම් කරන්නේ අනුජාත දරුවන් පෝෂණය කරන්න නෙමෙයි අතිජාත දරුවන් පෝෂණය කරන්න. කියන්නේ මවට පියාට වඩා වැඩියෙන් ශ්‍රද්ධාව දියුණු වෙච්ච ඒ අයට වඩා වැඩියෙන් පින්කම් කරන්න කැමති ඒ අයට වඩා මහලොකු පින්කම් කරන දරු පිරිසක් බවට පත් කරන්නයි අපි කරන මේ පින්කම ඒ අයට මේ විදිහට පෙන්නලා අවවාද අනුශාසනා කරන්න කටයුතු සංවිධානය කරලා තිබුණේ. එනම් පුබ්බ නිමිත්ත සූත්‍රයෙන් දෙවියන්ට දෙවියෝ සඳහන් කරනවා චුත වෙන්න ලෑස්ති වෙනකොට manuss ලෝකෙම ගිහිල්ලා ඉපදෙන්න කියලා. මනුස්ස ලෝකේ ඇවිල්ලා ඉපදුනහම දිව්‍ය ලෝකෙන් ආවේ බොහෝ පින් කරගන්න කියන කාරණාව අමතක වෙනවා. ආවේ මොකටද ආවේ කොහෙන්ද කියන කාරණාව ඔබ දන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ. එහෙනම් අපි ඔක්කොම එහෙන් ආවනම් ආවේ නැවත මෙහෙදි බොහෝ පින් කරලා ආයෙත් එහෙ යන්න. නමුත් මැරිලා ඉපදිච්ච නිසා අමතක වෙච්ච කාරණාව මතක් කරලා දෙන්න සත්පුරුෂයන් මේ ලෝකේ හම්බ වෙන්න ඕනේ. එහෙමනම් විජේරත්න පවුලේ ඉපදිච්ච දියණිය සහ පුතුන් දෙදෙනාම සත්පුරුෂ වූ අම්මා කෙනෙක් සත්පුරුෂ වූ තාත්තා කෙනෙක් ලබාගෙන ඉපදෙන්න ඒ දරුවෝ තුන් දෙනාද සංසාරේ වෙනම පින් කරලා තියෙන බව ඒ කාරණාවෙන් බොහොම පැහැදිලියි. ඒ නිසා මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් විශේෂයෙන් අද දවසේ 13 වෙනි ජන්මදිනය සිහිපත් කරන ෂෙවීන් තේනුක විජේරත්න පුතණුවන්ටත් අපි අනුමෝදන් කරවමු. මේ උතුම් කුසලයාගේ බලයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා. කායික සුවයෙන් සුවපත් වේවා මානසික සුවයෙන් සුවපත් වේවා යහපත් අධ්‍යාපනයක් ලබා ගන්න රත්නත්‍රයේ ආශිර්වාදයම ලැබේවා කල්යාණ මිත්‍රයන්ම ජීවිතේ පුරාම මුණ ගැහිවා පාප මිත්‍රයන් හැම වෙලාවෙම ජීවිතෙන් දුරින්ම දුර වේවා හිරිදුටු අඳුරසෙයින් ඔවුන් ජීවිතෙන් ඈතටම දුර වෙන්ට මේ කුසල් වල ආශිර්වාදයත් සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ බ්‍රහ්ම රාජ මණ්ඩලයේ ආශිර්වාදයත් නිරන්තරයෙන් පුතණුවන්ට යොමු වේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරමු. ඒ වගේම මේ රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදයෙන් මහා පිංකම් සිදු කරගන්නම සිත් පහළ වේවා. ඒ සඳහාම කුසල් සිත් දියුණුවටපත් වේවා. යම් ආකාරයකින් මව්පියන් තමන්ගේ ජීවිතය තුළ මහ පිංකම් සිදු කළාද හැම මොහොතකම මව්පියන් කළාට වඩා මහ පිංකම් සිද්ධ කරලා දෙමව්පියන්ටත් පින් අනුමෝදන් කරලා තමන් වටේට එදාට එකතු වෙන සියලුම සත්පුරුෂයාටත් ඒ කුසල් අනුමෝදන් කරවලා සංසාර සාගරයෙන් එතරට යන්න පුංචි පුතුණුවන්ටත් ලොකු පුතුණුවන්ටත් දියණියටත් මේ තුන් දෙනාටම මේ කුසල් ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරවමු. ඒ වගේම මේ පින්කම් මාලාව පුරාවටම මේ දෙපළට නන්නාකාරයෙන් උදව් කළ උපකාර කළ සහයෝගය දුන්නා වූ තමන්ගේ ගෙදර කටයුතු කරන සියලු දෙනාටම දරුවන්ට වගේ සලකන සත්පුරුෂ දෙමව්පියන් ඒ නිසා ඒ සියලුම දරුවෝ මේ සඳහා මහත් වූ උදව් උපකාර කරන්ට යෙදුණා මේ දේශනා මාලාව පුරාවටම. එහෙමනම් ඒ සියලුම දෙනාට gedara රැකියා කටයුතු කරන සියලුම දෙනාටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුවම අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනය උදාපත් වේවා. ඒ අයගේ පවුල් වලටත්, දෙමව්පියන්ටත්, දූ දරුවන්ටත් මේ පින් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා. සත්පුරුෂයන් අසුරු කරන නිසා ඒ සියලු දෙනාටත් අපමණ කුසල් ලැබෙනවා. ඒ සියලු දෙනාම මේ මහා කුසලයාගේ බලයෙන් උතුම් ආර්ය සත්‍ය අවබෝධය සඳහාම මම්පිට විවර කරගනිත්වා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරමු. වසරකට වඩා වැඩි කාලයක් ධර්මදේශනා මාලාව සිදු කර ගැනීම සඳහා මෙම විහාරස්ථානයේ ඉඩ කඩසපයා දුන්න විහාරාධිපති අතිගෞරවනීය රජවත්තේ අවසරයි වප්ප අපේ අනුනායක මාහිමිපාණන් වහන්සේටත් මේ සද්ධර්ම දේශනා මාලාව පුරාවටම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදාපත් වේවා. අපි රැස් කරගත් ආ වූ සද්ධර්ම දානමය කුසලයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වීමෙන් උන්වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා කියලා උන්වහන්සේට අපි පින් අනුමෝදන් කරවමු. ඒ වගේම මේ දේශනා මාලාව පුරාවටම බෞද්ධ රූපවාහිනී මාධ්‍යයෙන් රූපවාහිනී නාලිකාවේ කටයුතු කරන මේ සත්පුරුෂ මහත්වරු මේ කටයුත්ත ලෝකයට දානය කරන්න පටිගත කරන්න නිරත වුණා පැය 3 3 පැය 2 2 සමහරලාට දේශනාව ඉවර වෙනකම් හිටගෙන මහත් වූ කැපකිරීමක් ඒ අය සිදු කරන්නට යෙදුනා. එහෙනම් ඒ සියලු දෙනාටමත් අපි රැස් කරගත්ත කුසල් අනුමෝදන් කරලා ආශිර්වාද කරමු. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේම උදාපත් වේවා. අපි රැස් කරගත්ත උතුම් කුසලයාගේ බලයෙන් ඔබ සියලු දෙනාටමද නිර්වාණ අවබෝධයේ උදාපත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරගමු. ඒ වගේම මේ ධර්ම දේශනා මාලාව පුරාම රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් හැම දවසකම බෞද්ධ ආමාත්‍යාලයේ නිර්මාතෘ සහ සභාපති සම්බෝධි විහාරාධිපති දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට අනුමෝදන් කරන්න මේ සත්පුරුෂ පිරිස හැම වෙලාවෙම කටයුතු කරලා තිබුණා. ඒ වගේම මේ ධර්මදේශනා මාලාව සිදු කරලා මාරස් කරගත්තා වූ පුණ්‍ය සම්භාර ධර්මයන් ධර්මදේශනා 101ක් මේ ගම්බීර වූ සතිපට්ඨාන ධර්මදේශනා මාලාව ආශ්‍රය කරගෙන සතිපට්ඨාන සූත්‍ර දේශනාවිනුත් ධර්මදේශනා කීපයක් සිදු කරගන්නට යෙදුණා. ඒ වගේම පටිසම්භිදා මග්ග පාළිය සාකච්ඡා කරලා ධර්මදේශනා කීපයක් සිදු කරන්නට යෙදුනා. විසුද්ධි මාර්ගයෙන් ධර්මදේශනා ගණනාවක් සිදු කරන්නට යෙදුනා. ඔය සතිපට්ඨාන සූත්‍රයත් විසුද්ධි මාර්ගයත් පටිසම්භිදා මග්ගයත් ආශ්‍රය කරගෙන තමයි මේ ධර්මදේශනා 101ක් සාකච්ඡා කරන්නට යෙදුනේ. මේ ධර්මදේශනා මාලාව සිදු කරන අතරතුර නොඑක් ආකාරයෙන් මට උපදෙස් දුන්න මට මග කියලා දුන්න වරදින තැන් පැහැදිලි කරලා දුන්න, ධර්ම කාරණා පැහැදිලි කරලා දුන්න, නොදන්න ධර්ම කරුණු විස්තර කරලා දුන්න, සත්පුරුෂ වූ ආචාර්යවරුන් ඒ සියලු දෙනාටම මා රැස් කරගත්තා වූ සද්ධර්ම දානමය කුසල මේ මොහොතේ අනුමෝදන් කරනවා. ඒ අය අතර ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය ප්‍රාර්ථනා කරන මහ බෝසත්වරුද හිටියා. එහෙමනම් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයේ මේ බෝසතාණන් වහන්සේලාගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා උන්වහන්සේලාට ආශිර්වාදයක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මා රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මාගේ දයාබරණීය මෑණියන්ටත් සදාදරණීය පියාණන්ටත් ආශිර්වාදයක් හැටියට අනුමෝදන් කරනවා. ඒ දෙදෙනාම ජීවමානව ඉන්න නිසා මේ මහා කුසලයාගේ බලයෙන් මෑණියන් සහ පියාණන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික සුවයෙන් සුවපත් වෙමින්, මානසික සුවයෙන් සුවපත් වෙමින් තවත් চিරාත් කාලයක් බොහෝ පින්කම් සිදු කර ගනිමින් සසර මඟ කෙරවල කරගන්න ඒ අයට මේ පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයක්ම වේවා කියලා පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සහෝදරියන් සියලු දෙනාටමත් පැවිදි ජීවිත සුරක්ෂිත කරලා අපවත් වුණු ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් සුජීවත්ව වැඩ සිටින සියලුම ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරනවා වගේම සිව්පසයෙන් අපුස්පස්ථාන කරන දායක කාරකාදී පින්නතුන් සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමින් ධර්ම මාර්ගයේ දිමුණ ගැහිච්ච සියලුම සත්පුරුෂයන්ටත් මේ කුසල් අඩු නැතුව මේ මොහොතේ අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාම මා අනුමෝදන් කරන මේ මහා කුසල් අනුමෝදන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පැමිණිච්ච ලොකු කුඩා ඔබ සියලුම දෙනාට මා රැස් කරගත්තා වූ සද්ධර්ම දානමය කුසලයේ අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මේ මුළු පොළොව ගැබුම මැණික් වලින් පුරවලා දන් දුන්නත් මේ මුළු පොළොව ගැබම රණින් පුරවලා දන් දුන්නත් මේ මහ පොළොවේ ඉඳලා අකනිටා බඹලුව දක්වා කෙසෙල් දලු තරම් ඊටාම සිනිදු රත්තරන් කෙඳි වලින් වියපු සූරු ගොඩ ගහලා ශාසනයට පූජා කරලා ලබා ගන්නවා නම් යම් කුසලයක් ඒ කුසලයේ කොයිතරම්ද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ එක බණපදයක් ලෝකයට නිවැරදිව දේශනා කිරීමෙන් ලැබෙන කුසලය ඊට වඩා වැඩි කියලායි දේශනා කොට වදාළේ ඒ නිසා මා රැස් කරගත්ත කුසලස්කන්ධය අසීමාන්තික නිසා බොහෝම සතුටින් බොහෝම කැමැත්තෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් ඊ타ම කරුණාවෙන් ඊ타ම අනුකම්පාවෙන් ධර්මදේශනා පින්කම් මාලාව සංවිධානය කරන්නට යෙදෙන විජේරත්න මැතිතුමාටත් විජේරත්න මැතිණියටත් දරුවන් තිදෙනාටත් මෑණියන්ටත් සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා ඔබ සියලුම දෙනාටමත් මා ඒ පුණ්‍ය කන්දරාව ඔබට අනුමෝදන් කරනවා සියලු දෙනාම ඒ කුසල් අනුමෝදන් වේවා කියලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මදේශනා මාලාව පැවැත්වෙන අතරතුර මාගේ පියාණන් අසනීප තත්වයටපත් වුණා. ඒ පියාණන් වෙනුවෙන් ආශිර්වාද කරපු අය මේ සද්ධර්ම ශ්‍රවණය කරන පිරිස අතර බොහොමයි. සමහර අය දම් පින්කම් කළා, සමහර අය බෝධි පූජා පින්කම් කළා, සමහර අය අදිෂ්ඨාන පූජාවල් කළා. නොඑක් ආකාරයෙන් පියාණන් සුවපත් කරගන්න ආශිර්වාද කරගත්ත පිරිස් මේ අය අතරත් මේ රට පුරාමත් ඉන්නවා ඒ සියලු දෙනාම සිහිපත් කරලා මේ අවස්ථාවේ ඒ අයට පින් අනුමෝදන් කරමින් ඒ සඳහා විශේෂ කැපකිරීමක් සිදු කරන්නට යෙදුන විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මැතිණිය, රුක්ලන්ත මායාදුන්න මැතිතුමා, ඒ වගේම ඉන්දිවර උමයංග මහත්මයා, ඊළඟට විශේෂයෙන් අපේ දීපලාල් විජේරත්න මැතිතුමා, හිමාලි ප්‍රියංජලා මැතිණිය, දරුවන් ඒ වගේ මේ නිවසේ කටයුතු කරන අනිත් සස්පුරුෂයන් සියලු දෙනාම ඒ සඳහා මහත් වූ කැපකිරීම කරපු අය. ඒ නිසා නැවත වතාවක් මා රැස් කරගන්නා වූ මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් විශේෂිත වූ පිරිසට තවත් වතාවක් අනුමෝදන් කරවමින් සංසාර විමුක්තිය උදෙසාම මේ කුසල් පාරමී වේවා කියලා ආශිර්වාද කරනවා. විහාරාධිපති අවසරයි රජවත් ඒ වප්ප අනුනායක මාහිමිපාණන් වහන්සේටත් මා සමග මේ ධර්මචාරිකාවේ නිරත වෙන මගේ සහෝදරයාණන්ටත් ඒ වගේම මගෙත් සමග නිරන්තරයෙන් ආරක්ෂාවට ඉන්න අපේ ලේකම් මහත්මයාටත් මේ පින් නිරන්තරයෙන්ම අනුමෝදන් කරනවා. මොකද මා මේ ධර්මචාරිකාවේ වඩින හැම මොහොතකම ඒ වෙනුවෙන් විශේෂ වශයෙන් වෙහෙසෙන කෙනා තමයි ඒ රතේ පදවාගෙන යන සහෝදරයා. සමහර වෙලාවට බොහෝ දුර ගමන් ගිහිල්ලා යන වෙලාවටත් මහා රාත්‍රී යන වෙලාවටත් අපි සියලු දෙනාම මද වේලාවක් හැපියා ගත්තත් ඔහුට හැපි වුණොත් අපි සියලු දෙනාගේම ජීවිත මේ වෙනකොට මෙතන නැති තරම් ඒ නිසා එක මොහොතක්වත් ඇහිපිල්ලම් ගහන්න නැතුව ඒ කටයුත්තේ යෙදුනේ පින් බලාපොරොත්තුෙන් කුසල් රැස්වීමක් නිසාමයි. ඒ නිසා මේ මහා කුසලය යෝධ ශක්තියක්, යෝධ වීරියක්, යෝධ පාරමිතාවක් වෙමින් එතුමාගේද ජීවිතයේ සසරින් එතර කර ගැනීමට මේ මහා කුසල් ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි සියලු දෙනාම රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් අද ධර්මදේශනා මාලාව අවසන් කරන දවස නිසා අපි මේ පින් අනුමෝදන් කරවමු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාටත් කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යයන් වහන්සේලාද සියලු සත්පුරුෂයන් වහන්සේලාද අපගේ নমස්කාරය පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා පිළිගන්නාසේක්වා කෝටි ලක්ෂයක් සක්වල සියලු ආර්යෝද සියලු සත්පුරුෂයෝද සහම්පති මහා බ්‍රහ්ම රාජයානෝද සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයානෝද ඝටිකාර මහා බ්‍රහ්ම රාජයානෝද තිස්ස මහා බ්‍රහ්ම රාජයානෝද සුද්ධාවාස වාසී වූ සියලුම අරිහත් මහා බ්‍රහ්මයෝද සියලුම අනාගාමී මහා බ්‍රහ්මයෝද බ්‍රහ්ම ලෝක වාසී වූ සියලුම ආර්ය වූ බ්‍රහ්මයෝද සියලුම සත්පුරුෂ වූ බ්‍රහ්මයෝද සදිව්‍ය ලෝකවාසී සියලු ආර්යයන් වහන්සේලාද මහා මෛත්‍රී බෝසතාණන් වහන්සේද සියලුම මහ බෝසතාණන් වහන්සේලාද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 උන්වහන්සේලාගේ පිරිසද ධෘතරාෂ්ට විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ නම් වූ සතරවරම් රජවරුන්ද උන්වහන්සේලාගේ පිරිසද සූර්ය දිව්‍ය රාජයාණන් වහන්සේද වහන්සේගේ පිරිසද චන්ද්‍රදිවිය රාජයාණන් වහන්සේද උන්වහන්සේගේ පිරිසද සීත වලාහක උෂ්ණ වලාහක අබ්බ වලාහක වාත වලාහක වැස්ස වලාහක දෙවි රජුන්ද උන්වහන්සේලාගේ පිරිසද ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේද ජය ශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේද ඇතුළු සියලු සිද්ධාස්ථාන ආරක්ෂා කරන්නා වූ අප්‍රමාදී වූ ධෛර්ය සම්පන්න වූ දෙවියෝද අනෙකුත් විශේෂ ස්ථාන ආරක්ෂා කරන්නා වූ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 අත්පත් විය යුතුද කියන කාරණාව ප්‍රාර්ථනාව තුලින් සිදු කරමු. අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්මා මේ කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා මේ මොහොතේ පටන් නිවන් දක්නා මොහොත දක්වා සෑම කල්හි සම්මා දිට්ඨික වන්නේම්වා ත්‍රි හේතුක වන්නේම්වා සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා සමාධි සම්පන්න වන්නෙම්වා ප්‍රඥා සම්පන්න වන්නෙම්වා නිදුක් වන්නෙම්වා නිරෝගී වන්නෙම්වා අසුර නොලබන්නේ වේවා බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බලපෑමකට ලක් නොවන්නෙක් වෙම්වා කල්යාණ මිත්‍රයන්ට හෝ සත්පුරුෂයන්ට එහිව සිතවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම් වා ශ්‍රද්ධා සම්පන්න වන්නෙම් වා වීරිය සම්පන්න වන්නෙම් වා සති සම්පන්න වන්නෙම් වා සමාධි සම්පන්න වන්නෙම් වා ප්‍රඥා සම්පන්න වන්නෙම් වා නිර්මල පර්යාප්තිය අසන්නෙම් වා දරන්නෙම් වා වචනයෙන් පුරුදු වුණුවන්නේම්වා තර්ක පිරික්සන්නේම්වා නුවණින් විනිවිද දකින්නේම්වා නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නේම්වා සමතය වඩන්නේම්වා නිදුකින් විදර්ශනා වඩන්නේම්වා කැමති තාක් සමාපත්තීන්ට කැමති කැමති තාක් කාලයක් සමවදින්නෙම්වා කැමති කැමති තාක් දේ නිදුකින් ලබන්නෙම්වා කැමති කැමති තාක් දේ නිදුකින් වඩන්නෙම්වා කැමති කැමති තාක් දේ නිදුකින් දෙන්නෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සුවපත් වෙම්වා සාදු සාදු සාදු මේ ධර්ම දේශනා මාලාව පවත්වාගෙන යන අතරතුර දීර්ඝ දේශනාවක් දීර්ඝ වේලාවක් එක දිගට සිදු කිරීම නිසා යම් හෝ වචනයක ඇලපිල්ලක ස්පිල්ලක වැරදීමක් තුලින් උතුම් වූ ධර්ම රත්නයේට යම්කිසි හානියක් සිදු වුණා නම් අනන්ත වාරයක් අප්‍රමාණ වාරයක් අනේක වාරයක් සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙනුත් උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයනුත් ඒ වෙනුවෙන් සමාව භජනය කරමින් ධර්ම රත්නයේ වැරදිණු තැන් නැවත නිවැරදි කරමින් ශක්ති ප්‍රමාණයෙන් කරපු දේශනාව ඔබ සියලු දෙනාටම ආශිර්වාදයක් වේවා. යම් ධර්ම කරුණක වැරදීමක් අඩුපාඩුවක් මේ දේශනාව තුළ තිබුණොත් ඔබ ශ්‍රවණය කරන විට දැනුනොත් ඒ පිළිබඳව මා දැනුවත් කරන ලෙස සියලු දෙනාටම කාරුණික වෙනමින් සිහිපත් කරමින් මේ දේශනා මාලාවේ තවත් ඉතුරු කොටසක් අඩුපාඩුවක් ඇතනම් විජේරත්න මැතිතුමා විසින් සියලු දෙනාටම සද්ධර්ම දානයක් හැටියට මේ දේශනා මාලාව පොතක් හැටියට බෙදලා දෙන්න කටයුතු සිදු කරමින් සිටිනවා. ඊතුරු කාරණා ටික පොතට ඇතුළත් කරමින් දේශනාව තුළ සිදු වුණා නම් වරදක් ඒ සියලු ධර්ම ග්‍රන්ථය තුලින් නිවැරදි කරන බව භාග්‍යතුන් වහන්සේට දිවුරා පොරොන්දු වෙමින් භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයේ නිර්වාණ අවබෝධය සඳහා අපි සියලු දෙනාටම නිරන්තරයෙන්ම අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.